අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මෑණියන්ගෙන් තෙරුවන් සරණයි සියලු දෙනාටම අපි අද භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ තුන්වෙනි ධර්ම සාකච්ඡාව සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක අඩපිළිවෙල සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ඉංග්‍රීසියෙන් ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට පස්සේ සිංහල ප්‍රශ්න වලට යනවා ස්වභාවික කාට හරි වෙන අමතර ප්‍රශ්න තියෙනවනම් අවස්ථාව ලැබෙන පරිදි ඉඩ ලබා ගන්නයි කියලා කරුණාවෙන් ආරාධනා කරනවා. අපි ඒ කරු කටේ ශාංශකෙන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න ඉංග්‍රීසි ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරන විදිහට. English question finish. Then singles question. අතිගරු ස්වාමින් වහන්සේ අද දින පරයන්ක භාවනාව කරන විට එක්තරා අවස්ථාවකදී සිතවිලි කිසිත් පැමිණෙන්නේ නැති අවස්ථාවක් ආවා. මම මෙම අවස්ථාව පළමු වරට අත්දැක්කේ. ගොඩාක් වෙලාවක් මෙම අවස්ථාවේ සිටියා. මම විමසිල්ලෙන් බැලුවා සිතවිලි එනවද කියලා. නමුත් ආවේ නැහැ. මෙම අවස්ථාවටද සමාධිය කියලා කියන්නේ. කය ඇති බව හෝ කිසිම වේදනාවක් දැනුන්නේ නැහැ. මෙම අවස්ථාව නැවත පැමිණියොත් කුමක් කළ යුතුද? කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා ඉල්ලමි. තෙරුවන් සරණයි. කොහොම නමුත් මේ අවස්ථාවේදී Tamanට වාසියක් සිද්ධ වුණා හොඳක් සිද්ධ වුණා කියන අදහසක් තියෙන්නේ එහෙම නැත්නම් නොදන්නා බියලවන සුළු සැකසිත තැනකටපත් වුණා කියලා කුතුහලයක්ද තියෙන්නේ කියන එක හරිය වැදගත් මේ ප්‍රශ්නට උත්තර දෙන්න. මේ ගියේ එක Tamanට වෙච්ච වාසියක් එහෙම නැත්නම් Tamanට වෙච්ච අලුත් තැනකට ගියා ප්‍රතිපදාව ඉදිරියක් යamak කියලා හිතන නැත්නම් තනි වුණා කොටු වුණා පාළු වුණා ඒ නැත්නම් යන්නේ නමක් නැති වුණා කියලා තක්කු මොකක්ද කියන එක මට ආසයි දැනගන්න. එතකොට නම් පුළුවන් සාධනීය උත්තරයක් දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඒක මට සැකයක් නෑ. මට ලොකු වෙනසක් දැනුණා. මොකද වෙනදට සම්පත භාවනාව ආනාපානසති භාවනාව කරද්දී ගොඩක් වෙලාවට අර ඒ වගේ අවස්ථාවක් මට ලැබිලත් නෑ. මොකද සිතවිලි වලින් තොර අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවේ මට දැනෙනවා යම්කිසි ප්‍රගතියක් යම්කිසි ඉදිරියට යෑමක් තියෙනවා කියලා ස්වාමීනි. දැන් ওই ප්‍රකාශය පටන් ගත්තත් හැකයක් නැහැ කියලා. අර ප්‍රශ්න ලියලා ඉවර කරලා තියෙන තීගාවට මේක આવොත් මොකද කරන්න කියලා. තීගාවට මේක આવොත් මොකද කරන්න කියන එක ප්‍රශ්නයක්ද හැකයක්ද මොන විදිහට ඒක වර්ණගන්නේ? ඒ කියන්නේ හැමදෙරේ මේ වගේ අවස්ථාවකදී ඒ අවස්ථාවේ එහෙම්මම ඉන්න ඕනද නැත්නම් වෙන යම් කිසි දෙයක් තියෙනවද කරන්න කියන එක තමයි හඳුනන්නේ කියන්නේ මේ අවස්ථාව දියුණු කර ගැනීම ගැනද ප්‍රශ්න කරන්නේ මේ අවස්ථාව ස්ථිර ස්ථාවර කර ගැනීම පිළිබඳව. ඔව් දියුණු කර ගැනීමත් ඔව් දියුණු කරන්න කිව්වොත් ස්ථාවර කර ගන්න හම්බ වෙන්නේ නැහැ. මේක ඉස්සෙල්ලා මේ ඉස්ලාම් වතාවට ගිය ගමන් කුට්ටි පිටි ඛණ්ඩ යන්න එපා ඔබට පුරුදු කරගන්න. හොඳයි එහෙම දැන් මේ ලැබිච්ච දේ ස්ථාවර කරනවා. අපි සතිය සතිපට්ඨානය කරනවා කියලා කියන්නේ සතිය කියන්නේ ක්ෂණික සතියක් ඒක සතිපට්ඨාන කියන්නේ ස්ථාවර කර ගැනීමනේ. සතිය ස්ථාපිත කිරීම සතිපට්ඨානයි. මේක හොඳයි කියලා දන්නවනම් මේක තමයි ප්‍රතිපදාවේ ලැබිච්ච එකක් දන්නවනම් අපි ඉක්මන් වෙනව වෙනුවට වඩා හොඳ දේ තමයි යුද්ධදී අපි ඉදමත් දිනුවට පස්සේ බලය තහවුරු කිරීමේ මේ වෙහෙවමක් කරනවා කියලා අහලා තියෙනවා. බලය තහවුරු කරන්නේ නැතුව ගැහුවොත් මොකද වෙන්නේ ආයසරයක් ෆ්‍රන්ට් එකට ගිහිල්ලා. හම්බෙච්ච වෙලා ගහගෙන ගහගෙන ගහගෙන යන් කියලා. ඒතර යුද උපක්‍රමයක් තියෙනවා. මිනිස්සු පොළව හාරගෙන යටට වෙලා ඉඳලා යුදහමදා ඉස්සරහට ගිය පස්සේ පිටිපස්සමත් ගහනවා ඉස්සරහමත් ගහනවා මකනවා. ඒ නිසා අල්ලගත්ත ඉඩම බලයේ තහවුරු කරගෙන මිසක් ඉදිරියට යන්නේ නැහැ යුද ප්‍රතිපලේ දක්ෂයි කරනවා. ඒ වගේ හැම කෙනාටම මේ වගේ භාවනාදී ප්‍රතිඵලයක් ලැබිච්චාම ඒක ප්‍රශ්නයක් කරගන්න. ඒ ප්‍රශ්නයක් කරගන්නේ කෑදරකම නිසා. කුට්ටිය කඩා ගන්න හදනවා. වැඩිපුර අල්ල ගන්න හදනවා. මම මේ පුද්ගලයෙකුට බයිනා නෙවෙයි තරහ වෙන්න එපා. මේ තේරම අපි එකයි. ඇටෝම් ගෙදර ගිය කාපිරියා වගේ මේසෙම කණ්ඩ හදනවා. එන් කාලා නැහිනවා. අම්බෙච්චිලා බඩ පිටින්න කාපන් කාලා බලපන් ආයෙත් ඇටෝම් මේසයක් හොයා ගන්නවා මිසක් ආ. මේ ඇටෝම් මේසෙ හවෙච්ච එක තේරම කණ්ඩ ගියාම ඇටෝම් මේසෙ කියන එක මම හිතන්නේ දන්නව කවුරුත් කියලා. බුෆේ ඩයට් කියලා තියෙන. මුළු මේසෙම කණ්ඩ බෑ. දැනකොට බඩගිනි තියෙනකොට ඒකට අහනවා දැන් මම දැන් කාලා ඉවරයි දැන් මම මොකද කරන්නේ ඉතින් කියනවා වමනෙන්ලා කළා කපයි වොමිටෝරියම් කියලා එකක් තියෙනවා සුද්දු ගාව දුවට කෑම හොද නම් ගිහිල්ලා උකුර තද කරලා අර ටික වමනේ කරලා ඉතින් ආයෙ ටිකක් කනවා මොකද ඒ තරම් කෑම රසයි එච්චර තමයි මේ ඒක මේක ආධ්‍යාත්මික වොමිටෝරියම් එක ඔය ප්‍රශ්නේ භාවනායේ තුන්වෙනි හතරවෙනි දවසේ යනකොට ආවේ නැත්තම් පුදුමයි එනවාමයි. ඒ කියන්නේ මට හරි සන්තෝසයි. මොකද භාවනාව යනවා. යට කෑදරකම එනං අඩුවීමක් වෙලා නැහැ. ජඩ භාවනා යනවා කියන එක මම පිළිගන්නවා. අය මගේ පැත්තට ලකුණු දා ගන්නවා. ඒකලා කියන කාට ගහනවා කෑදරයි කියලා. එතකොට මට තව පැත්තකින් ලකුණු හම්බ වෙනවා. මේක නෙවෙයි නිවන කියන්නේ. ඒක විතරක් මම මතක් කරනවා. මේකෙන් පෙන්නලා දෙනවා ඔබට දුන්න දේ මේ භාවනාවේ හම්බෙච්ච දේ හැන්ඩල් කරන්න දක්ෂ වුණොත් විතරයි ඊගාවෙක දෙන්නේ. මේක අල්ලන්නේ නැතුව මේක තහවුරු කරන්නේ නැතුව ඊට උඩින් අත්තක් අල්ලන්න හැදුවොත් දෙකම කඩාන වැටෙනවා. නිසා යණ යන තැන අපි බලය තහවුරු කරගන්න මේ යන්නේ බොහොම සම්ප්‍රදායන කූල ක්‍රමයක් අර රැඩිකල් වාදී ගමනක් වුණාට සර්වඥයන්ස අපිට පින්නන්නේ උඹ දන්නේ ශේෂ්ත්‍රයට ගියාට පස්සේ පිණුම් ගහන්න යන්න එපා ඒක තහවුරු කරගන්න. ඒක තහවුරු කරන ඉතින්ලා ඊගාවතන්ට යන්න ඉස්සලා මේක හොඳ තමන්ගේ මේ gedara වගේ එහෙම නැත්නම් තාත්තගේ බූදලේ වගේ කරගන්නවා. ඒ කරගන්න එක පිළිබඳව ඔය ප්‍රශ්න තියෙන්නේ ඒකට සැකේ කියලා තමයි කියන්නේ. ඒත් ඔය ප්‍රශ්න අහන්නේ සැකේක තමයි. නමුත් ඔය ප්‍රශ්නේ මේ ලෝකේ වෙන මොනම තැනක ඇහුවත් උත්තර නැහැ. වෙන කිසිම කෙනෙක් ඔතන සාකච්ඡා කරලත් නැහැ පොතකවල. ඒ නිසා අපි භාවනා කරන අය මේක සාකච්ඡා කරලා දැනගන්න ඕනේ. ඉක්මන් වෙන්න එපා. මේ ලැබිච්ච දේ ඉස්සලා තහවුරු කරගන්න. හොඳයි. මම අහනවා දැන් ප්‍රශ්නයක්. දැන් මේ අසලමතට හම්බෙච්ච දේ නැවත තහවුරු කර ගැනීම අවශ්‍ය නම් අපේ ඊගාව පියවර වීත්තේ කුමක් කළ යුතුයි කියලා දෙහිලේ. අමාරු ධම්මයි කියලා හිතනවා. ඒ අවස්ථාව හඳුන්නේ ආයේ එන්න පුළුවන්. ආවොත් පුළුවන් තරම් කාලයක් ඒකේ ඉන්න උත්සාහ කරන එකද කරන එක ඒක පිළිගන්න පුළුවන්. නමුත් නැවත එන්න ඉඩ තියෙන්නේ කවදාකවත් මේක නොදකපු කෙනාටද ඒක සරයක් දකපු කෙනාටද? දකපු කෙනාට. ඒකත් තමන්ගේ වාසියෙන්නේ තියෙන නිසා දැනගන්න ඕනේ දැන් මට පින තියෙනවා. පොටෙන්ෂල් එක තියෙනවා. ඒ නිසා මම මෝරච්ච කෙනෙක් විදිහට වැඩ කරන්න ඕනේ. පොඩි ඉඟියක් දෙනවා බුදුරජාණන් වහන්සේ. ඊ ගාවට ගිහිල්ලා මේක වෙලා ඉන්න ඕන නම් එදා යන්න ඉස්සලා දවසේ මං මොන විදිය හිත සකස් කරනද භාවනාවට වාඩි උනේ මොන විදිය වාතාවරණයද දුන්නේ මං උතුර බලනද වාඩිනේ වාඩි වෙලා ඉන්නකොටද මේක උනේ සක්මන් කරද්දත් මේක උනේ නැත්නම් මොන මොන මට්ටම තිබුණා අන්න ඒ தත්ත ටික නැවත සලසා දීමට සාමාන්‍ය බුද්ධිය ඉල්ලනවා. සමාධිස්සච නිමිත්තක් ගහයෝති කියලා. උට නමක් දෙන්න යන්නත් එපා. ඔක නැති ලැබියෝ කියලා පතන්නත් එපා. ඒ ලැබීමට හේතු සාධක වෙන කරුණු කවදාකවත් එක නොලැබිච්ච කෙනාට වැඩි දැන් තමයි දන්නෝනේ ටිකක්. අන්නේ ටික ගෙස් කරලා දෙන්න. ඊළඟට පස්සේ හුඟක් කළා ඉන්න ඕන එකක්. ඔය කියපු එක. දෙක ඉඳගත්ත ගමම මේකට යන්න පුළුවන් තත්ත්ව එනවනම් මේක හරි ෆ්‍රෙෂ් පිට ගන්න පුළුවන්. අපි විනාඩි 15ක ශබ්ද භාවනා කළා 30ක් 40ක් භාවනා කළා මේක ආවොත් පරියන්කේ ඉන්න බැරිකම නිසා අපිට මගදී කඩන්න වෙනවා. අපි ඉඳ ගන්නකොට මේක ලැබෙන தත්වෙට දෙනව නිසා කාරණා දෙකක් තියෙනවා ඉක්මනට මේකට යන්න ඕනේ. හුඟක් වෙලා මේකේ ඉන්න ඕනේ. ඒකට බුදුහාමුදුර අපිට දෙනවා පොඩි ඉඟියක්. ඒක ලබා ගැනීමට අවශ්‍ය කරන පරිසර සාධක. තමන්ගේ දන්න ඥාණය පාවිච්චි කරලා දෙන එක. ඒකට කියනවා හේතු සම්පාදනය කිරීම කියලා. එතකොට තමන්ට මේකේ පුරුදු වෙන්න වෙන්න මේක හුරු වෙන්න වෙන්න තමන්ගේ ගෙදර බව පේන්න පේන්න ඒකේ ඉඳලා ගන්න ඕනම තීන්දුවක් කලබල හිතින් ගන්න තීන්දුවට වඩා හොඳයි මොනවා ගත්තත් කමන්නේ ඊට පස්සේ ඕටෝ පයිලට් එකෙන් දාන්න පුළුවන් බොහොම ස්තුතියි අධිකර ස්වාමින් වහන්සේ භාවනාව කරගෙන යන විට බොහෝ වේලාවක් ගත වෙනවා සමාධියකට පැමිණෙන්න. කලින් ස්වාමින් වහන්සේ නමක් ඇවිදින් ටික වේලාවකින් සමාධියට පැමිණෙනවා. උන්වහන්සේ දේශනාවේදී සමාධිය නගිනවා නගිනකොට සමාධිය නගිනවා මේට හේතුව කිම දැයි පහදා දෙන්න තිරුවන් සරණයි ප්‍රශ්න පිළිසුදු නෑ ඒක ආයශරයක් කියවවස් අවසරයි ගන්න ආනාපාන සති භාවනාව කරගෙන යන විට බොහෝ වේලාවක් ගත වෙනවා සමාධියකට පැමිණෙන්න. කලින් ස්වාමින් වහන්සේ නමක් ඇවිදින් ටික වේලාවකින් සමාධියට පැමිණෙනවා. පැමිණෙනවා. <laughs> එහෙමයි තියෙන්නේ. පැමිණෙනවා. උන්වහන්සේ දේශනාවේදී සමාධිය නගීවා කියනකොට සමාධිය නගින. මේට හේතු කිමතයි පහදා දෙන්න. ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්න කියලා මට හිතෙනවා. මම දන්නේ නැහැ මම කොහොමද උත්තර දෙන්නේ කියලා. නිසා කාගෙතුම් බෙහෙත් අර තව කෙනෙක් ප්‍රතිවාප පාවිච්චි කරන්න යන්න එපා. බෙහෙතයි ප්‍රතිවාපයි දෙකම අහගන්න යාගේ. අහගෙන වෙලා ඒක කරනවා මිසක් අය එහෙම ප්‍රතිවාප බෙහෙත් අරනයිල මෙහෙ පාවිච්චි කරන්න ගියාම අලිය අවුලක් කරනවා. වාහනේ ගන්නකොට අහන්න පෙට්‍රල්ද ඩීසල්ද කියලා. ආයෙල පෙට්‍රල් වාහනයක් නම් පෙට්‍රල් දාන්න. ළඟ පැට ළඟ තියෙන ඩීසල් මේකක් විතරයි කියලා ඩීසල් දැම්මට පස්සේ අවුල් වෙනවා. ඒ නිසා ආයෙ හැටි උපදේශ ගන්නවා නම්. ඉතින් අද හරියට ඔය ප්‍රශ්න තියෙනවා මේ කර්මස්ථානාචාරවල වැඩිවීම අජීර්ණයට හේතු වෙලා තියෙනවා. මේ නැතුව තිබිච්ච දෙයක් මේ හම්බෙලා තියෙන්නේ. කොහොමඩක්වත් අපේ අම්මලාට අප්පච්චිලා කාලේ තිබුණෙම නැහැ. දැන් ඒක ගොඩක් වුණාට පස්සේ කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. අර මෝඩ වඩුව ආවුතත් එක පොරබදනවා වගේ අර එකෙමු ටිකක් කනවා මෙයාගෙමු ටිකක් කනවා. ඉතින් ඒ එහෙම නැතුව කියන්න බෑ මට මේ ධම්මජීව විතරක්ම කරපන් කියලා කියන තරම් මම කට ඇරෙන්නෙත් නැහැ. කරන්න ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මොකද ඒ ඒකෙනත් එක කතා කරනවා. ඉතින් අපි ලොකු සංසින්න කාලේ හැමතැනම කට්ටිය භාවනා කරලා ඇවිල්ලා සාහිත්‍ය දෙනවා සාංශ මේකට අස්සම් කරලා දෙනවා අරයා කියව මං සෝවාන් කියලා ඔබ වහන්සේත් කියනවානේ ඒ ඔබ වහන්සේ කියනවා ඒ ලියෝපෙක් කරාටම කියලා අස්සම් කරගන්නයි කියලා ඉතින් මම දන්නේ නෑනේ එයා කියනවා සෝවාන් කියලා ඔබ වහන්සේට පුළුවන් ද ඒකට අස්සම් කරන්න කියලා කොහොමද අනුන්ගේ දරුවන් ගොප්පන්න සාහිත්‍ය කොට මොකටද මේ මහා පොළොවත් තිරහිනවලු එතකොට කාගේද දරුවෙක් තමන් තාත්තයි කොටුවේ අසං කරනවා. කවුරුත් hina වෙන්නේ නැහැ. ඉතින් gedara ගෑනිම තමයි hina වෙන්නේ. ඉතින් ඒ නිසා කරුණා කරලා එහෙම තියෙනවා නම් ඒ ශාන්ති ළඟ වැඩිපුර සාන්තියක් එහෙම නැත්නම් වැඩිපුර අසහන දුරු වෙන ගතියක් වැඩිපුර ආතති අඩු වෙන ගතියක් කරුණා කරලා ඒක ඉවර කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කවදාවත් කිසිම ශාන්ති නමක් නොමග අරින්න පෙළපිලා කටයුතු කරන. ඒ වැරදිලා ඉන්නවද කියන්න මම දන්නේ නැහැ. ඒක වෙන්න ඉඩ තියෙනවා. මිස්කන්සෙප්ෂන් එකක් තියෙන ඉඩ තියෙනවා. මිච්ඡපටිපත්ත අවිද්‍යාවක් තියෙන ඉඩ. හැබැයි ඒක දැනගන්න නෙවෙයි කරන්නේ. එචා ඒක කරන්නේ එතකොට ඒක එයත් කොට අරගෙන තමනුත් කොට එන්න පුළුවන් වැඩිනම්. භාගයට කන්න ගියොත් නම් මොන විදිහකට තේරුම් ගන්න බෑ. අනිත් අපේ මේ වැඩපිළිවෙලේ පළවෙනිම වාක්‍යය තමයි ඔය කමට අනුපදේශ වල මේක විපස්සනා සතිය ගැන කතා කරනවා මිසක සමාධිය ගැන කතාවක් නැහැ. කාටරි අවශ්‍ය නම් සමාධියක නරක දෙයක් නෙවෙයි. ඒ සමාධිය ගැන පොරොන්දු වෙන තැනකට ගිහිලා ඒ ගුරුවරයෙක් හම්බෙලා ඒ භාවනා රිට්‍රීට් එකක් කරා. මෙහෙදි නෑ. මේ මේක හරීම මේ පහතුයි මට. හරිම සරලයි. කද්දාකවත් වරදින්නේ ඕනම වෙලාවක සතිය ඉස්සරද ඉස්සර කරන්න කියලා. පටන් ගන්නෙත් ඒකෙන් මැදත් ඒකයි අගත් ඒකයි. ඒසොට මම ගමන මන්ද අවුරුදු 30 ගණක් විතර ගිහිල්ලා තියෙනවා. මන් නිසා උඟ දෙනකොට පැටලලා තියෙන බව ඒක මන් දන්නවොත් මට පැටලිලා නැති එක නම සතුටු වෙනවා. තාම පැටලව ගත්ත කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒ ගැන ඉතින් මට වගේ කියන්න බෑ. මම වගේ කිය යුතු වෙන්න ඇති. මම ඒ සතුට වෙනවා තාම මට පැටලවිලා නැති එක. ඒක නම ප්‍රසිද්ධියම කියලා. නෑ අර්ථකතන මොකුත් ඒවා ප්‍රශ්න අහන්නකෝ. බැනුම් අහන්න විද්දන්න. නෑ මං හිතුවේ දැන් අර කවුද කිව්වා කිව්වා නේද අර වෙන හම්ස කියනකොට සමාධියට යනවා කියලා ඒක මට හිතනවා guided meditation වෙන්න ඇති කියලා. දැන් මට හිතන්නේ එතකොට ඒක නිකන් power of suggestion වගේ වෙලා um, අපි පැත්තකට යන්න පුළුවන්ද කියලා වෙන කෙනෙක්ගේ අපි නිකන් hypnotize වෙනවා වගේ වෙනවද කියලා මට හිතුණා. අපි මේ සාකච්ඡා කරන්න ගියාම අර ස්වාමීන් වහන්සේගේ චරිතයට හානි වෙනවා කියලා හිතෙන්නේ නැද්ද? ඕනේ නෑනේ. ඕනේ දෙයක් කරන්න පුළුවන්. නමුත් අපි ප්‍රසිද්ධියේ කතා කරනකොට මතක තියාගන්න. අපි දන්නේ නැති හාමුදුරුවෝ උපදෙස් දෙන්න කියලා ඒ හාමුදුරුවෝ මිනිස්සු වශී කරන හාමුදුරුවෝ කියලා අපි කිව්වොත් ඒ හාමුදුරුවෝ ජම්මාන්තර තරහ වෙනවා අපිත් එක්ක. මේ කියන මනසෙත් එක තරහ වෙන එක කමන්නේ නැහැ. හරි. දන්නේ නැති හාමුදුරුවෝ තරහ වෙන එක හරිම බයනක මම කාලා තියෙනවා. සමා වේදනා. ඒ නිසා මේ ඉන්න කෙනාට කතා කරන්න කියන්නේ කතා කළොත් ඒ දිගට කරගෙන යන්න මම ඒත් කියනවා ඇත්තටම කියනවා නම් කිසිම හාමුදුර කෙනෙක් අමාරුවේ දාන්න කරන්නේ නැහැ. ඒ හාමුදුර අමාරු වෙලට ඉඳලා සංඥා විපල්ලාස වෙන්න පුළුවන්. මොකද අපේ වගකීමක් නැහැනේ. අපි කවුද ඔහා කතා කරන්නේ? ඒක සරුවච්චන් වහන්සේ කෙනෙක් වෙන්න එපා. අපි දන්නේ බොහොම පටු ඩිංගිත්තා. ඉතින් එහාට යනකොට කියන තියෙන්නේ ඒ ඒ වැඩේ යත් එක කරගන්න. මේ වැඩේ මේ අපි දෙන උපදේශනෝ භාවනා කරලා වෙන දෝ කිව්වොත් වෙන දේ කිව්වොත් අවංකව ඒක සමහරට අපිට සාකච්ඡා කරලා තල්ලු කරන්න පුළුවන් වෙන්නේ ඒ 100ක් කියන්න බෑ. ඒ නිසා වෙන කෙනෙක් විචන කරන එක ඒක මම හිතනවා කිසිම ලාභයක් නැති තන්නේ කර සුද්ධ පාඩු වෙලා. මොකද මේ විශාල සාසනයක්. මේකේ මේ ක්‍රමසහවිදි දේශනා විලාස ගොඩක් තියෙනවා. අපි යන්නේ ඊටාම පටු පාරක. ඒ පටු යන පාරේ අපි වගකීමෙන් කටයුතු කරමු. මේ වගේම අවංකව කටයුතු කරමු. වෙන කෙනෙක් විවේචනය කරන්න වුණොත් එනකින් කිලෝරක් නැති කර්ම රාශියක් රැස් කරගන්නවා. අපිට අදාළ නැති විශේෂයකට අසදාන්න ගිහිල්ලා මේ දෙසීදී කරන්ට් එක දන්න මිනිහා 11000 අල්ලන්න ගියාට ගියා. 33000 අල්ලන්න ගියා. එක්තරක් 22000 අල්ලන්න ගියාට පස්සේ අත තිබ්බොත් ආය ආදාහණය කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතනම ආදාහණය වෙනවා. ඒ නිසා අපේ පටු මාරේ ප්‍රසිද්ධ කරගෙන අපි යම් මං කියනවා මේ කෙනාට මේ දැන් ඉදිරියපත් වෙන්න කැමති නැත්නම් නැවත භාවනා මූලික උපදේශ පන්ති අහන්න පළවෙනි වාක්‍යය අපි මේ මුළු දීලා තියෙන්නේ සතිය වඩන්න මිස සමාධිය පිළිබඳ කතාවකට නෙවෙයි සතිය වැඩිවීමේදී යම් ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න අපි ඒක බොහොම සාදරයෙන් බාර ගන්නවා මේ ප්‍රශ්න මම නඩු අහන්න සාක්ෂි මත නිසා කල් දානවා නැත්නම් පැත්තකට දානවා අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මම පාරයන්ක භාවනාව කරගෙන යනකොට දැන් උදරයේ පිම්බීම හැකිලිම දිහා බලාගෙන ඉන්නකොට ශබ්ද ඇහෙනවා. එතකොට ඒ ශබ්දෙත් ඇහෙනවා. නමුත් මම තාම ඒ අශ්ව උදරයේ පිම්බීම හැකිලිම දිහාත් බලාගෙන ඉනවා. එතකොට සතිය අර ශබ්දය ඇහෙන හින්දා සතිය ශබ්දයයි මේ උදරයේ හැකිලිම මේ පිම්බීමයි ඒ දෙක අතර වේගයෙන් මාරු වෙනවද? එහෙම නැත්නම් එතන හරියටම සතිය තියෙන්නේ කොහෙද කියලා අද්දකේම අධිකම තියෙන. අද්දකේම අධිකම යන පාර හරි. ඕකම කරගෙන කරගෙන යනකොට තමන්ට මේකේ මේ සැකහැරලා දැනගන්න පුළුවන්. භෞතික විද්‍යාව විනෝදයේ පොතේ තියෙනවා. කන්තෝරුක ඉඳගෙන ඉඳගෙන භාවනා ඉඳගෙන වැඩ කරන කෙනෙක්. මෙහෙම ඊදුරෙන් එළිය බලනකොට විශාල සතෙක් පේනවා. මොන විදියකට එයාට හිතා ගන්න බෑ. ඇස් දෙක පිහලා බලනකොට මේ තමන් බලන වීදුරුවේ මකුළුවෙක් වහලා ඉන්නවා. ඒක අර ඈතට කරලා බලන්නේ. විතර වෙන්නේ අහසේ ඉන්නවයි කියලා විශාල සතෙක්. නමුත් අර ළඟ තියෙන වීදුරුව හරහා බලනකොට වීදුරුවේ ඉන්න පුංචි සතා අර වගේ ඉතරට ලොකු වෙලා වෙන නිසා අපි මම බලන්නේ අර ඈත තියෙන ලොකු අద్භූත සතෙක්ද නැත්නම් මේ ළඟ තියෙන වීදුරුවද කියලා දකින්න නම් ආයෙ ඇත්ත එක පිළ ආයෙ බලන්න. අනුර වෙන මේ තමන් බලන තැන කණ්ණාඩියේ සතෙක් වහලා ඉන්නවා. ඒක අපේ ඉන්නේ ලොකු එකෙක් වාගේ. ඒ නිසා බලනකොට මට්ටම් කීපයක් තියෙනවා. 3D බලනවා කියලා තියෙන්නේ. මේ මට්ටම් වල අවධානය කොතන තියෙන්නේ කියන එක එහාට මෙහාට වෙන එක shift වෙන එක timeless. beyond time. ඒක අපිට තියෙන ලාභයක් සෙල්ලක්කාරකම් වලට කැමති කෙනාට. අපිට වෙන පාඩුවක් සම්ප්‍රදාන කුල මනුස්සයෙක්. යා මෙහෙම shift වෙන්න බෑ කියලා නිත්‍ය සංඥාවෙන් බලනවනම් මේක ඔලියෝ නරක් වෙලාද? මම බීලාද? හැලුසිනේෂන්ද කියලා එයා සම්පූර්ණ සැකයට දානවා. නමුත් අනිත්‍ය සංඥාව බලන එක දන්නවා. එකම දේ තල කීපයක් තියෙනවා. ඒ තල මාරු වෙනකොට තනිකර ඉස්සරහින් පස්සරෙන් තියෙනවා නිෂේධ වෙනවා. මම ફોකස් කරන තැන එක පේනවා. ફોකස් කරන එක හොඳට නිකන් හරියට කාචයක් කරන අහුවට තියලා කොලයක් එහාට මෙහාට කෙරුවොත් එක තැනකදී පිච්චෙනවා. මෙහරි කරුවොත් පිච්චෙන්නේ නැහැ. මෙහරි කරුවොත් පිච්චෙන්නේ නැහැ. ඒ මොකද හරියට ફોකස් වෙච්ච තැන. ඉතින් ඒ මැජික් එකක් නෑ ඒක. කාටද කියන්න පුළුවන් මේ ආලෝකයට අල්ලලා ඕම් බලන කොලේ පිච්චෙන්නේ නැහැ. ඕම් බලන මම මගේ ඉන්ද්‍රජාලයකින් මම ඕම් මේ මේ කොලේ දැම පුච්චනවා කියලා. හරියට ફોකස් කරනකොට බලන්නේ කරක් වෙන්නේ මෙයාගේ ඉන්ද්‍රජාලයට නෑ. ඒ කිසිම ඉන්ද්‍රජාලයක් නෑ. එතන තියෙන භෞතික විද්‍යාව වගේ අපි බලනකොට පැති දෙකක් තියෙනවා. සයිඩ් බයි සයිඩ් තියෙන පුළුවන්. වන්න වන්න පොන්සි අද තියෙන පුළුවන්. ඒ views දෙක එක එකට වෙනස් වෙන වේගයට පෙන්වන්න උපමාවක්වත් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. හිත හිත පණින පැනිල හැබැයි අපිට තියෙන වාසනාව තමයි නැවත කරලා බලන්න. නැවත කරනකොට කරනකොට පොඩ පොඩ සැක දුර වෙන්න පටන් ගන්නවා. මේ අපේ හිතේ අපි දන්නේ කොච්චර පොඩද? ඒකේ මොන තරම් පැතිකඩ තියෙනවද? ඒකල අපේ දකින්න එක නිත්‍ය සංඥාවෙන් ගත්තොත් අනිත් ඔක්කොම දැකීමේ අවස්ථාව ඒ නිසාම කාබාසිනිය වෙනවා. ඒ වගේම අනිත්‍ය සංඥාව ඇති වෙන තැන ඉඳ නැති වෙනවා. ඒ නිසා ඕන දෙකට වෙන්න අරින්න. කල මාරු වෙන්නත් අරින්න. පැති දෙක මාරු වෙන්නත් අරින්න. ස්ක්‍රීන් දෙක දාලා බලන්න. එතකොට නැවත නැවත මේ දේ බැලීම තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. තව කෙනෙක් අහන එක වැරද්දක් නෑ. නමුත් ඊට වැඩිය තමයි ඉස්සරහට තියෙනවනේ ඕන තරම් කාලේ මේ විදිහට කරගෙන කරගෙන යන්න. මේ සඳහා එකක් වැදගත් කරලා පෙන්වන්න පුළුවන්. නැත්නම් එකක් ඉස්මතු කරලා පෙන්න පුළුවන්. එකම අරමුණක් දිහා නැවත නැවත බලන යෝගාවචරයට විතරයි මේ ප්‍රශ්නමත් වෙලා එයා මේක විශ්තගන්නේ. අරමුණක් නැතුව හැම වෙලෙම නටන කෙනාට මෙහෙම තල කීපයක් තියෙනවා කියලාවත් තර්කානුකූලවත් ඔප්පු කරන්න බෑ. මේක තමයි බුදුරජාණන්ගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. එක අරමුණක්ම අරමුණු කරන්න කියනවා. අරමුණු ගන්න ඊට සාපේක්ෂ අනික් අරමුණු එක තල පැත්තෙන් පැත්ත මේ ඔක්කොම පේන්න පටන් ගන්නවා අර එකම සරල වැඩේ නිසා. එක අරමුණක් අදාහගෙන ඒ අරමුණක් එක්ක ඉන්න ගතිය ඒක හරියට අත්දැකීම් ටික ඔක්කොම එක නූලකට අමුණ ගන්නවා වගේ නූල තේමාව වගේ ඉතින් කොච්චර මල් ලැබුණත් අර නූල කැඩලා නැත්තාකල් මල් මාලක් හැදෙනවා වගේ අපේ අත්දැකීම ඇකියුමුලේට් වෙන්න ගන්නවා අත්දැකීම කියුමුලේටිව් ඉෆෙක්ට් එක අරමුණ මාරු කරනකොට කිසිම ඇකියුමුලේෂන් එකක් නැත්තේ නිසා ස්කැටර්ඩ් අපිට අපිට සපේලා උත්තර දී ගන්න බැරි වෙනවා නිසා මගේ උපදේශේ මේ දැකලා තියෙන පාර හරි අද්දකීම් මදි ඒ නිසා අදිෂ්ඨානයක් කරගන්න ඕනේ මම මේකම දහස්වර කරලා බලනකොට ලැබෙන ලාභය තමයි දේ හරියට දකිනකොට ඒ පිළිබඳව තිබුණු සැක අයින් වෙන්න පටන් ගන්නවා. භාවනා කරනකොට අතීතේ හරි අනාගතේ දෙකට හරි හිත ගියොත් භාවනාව ඇතුළතදී හිත ගියා කියලා වචනයෙන් එහෙම හිතන් දැන් සාමාන්‍යයෙන් මම කරන්නේ එහෙම හිත ගියාම ආයෙත් භාවනාවට හිත ගේන එක. නමුත් මම හිත ගියා කියලා ඒ වචන දෙක හරි මොකක් හරි එහෙම විශේෂයෙන් එක්ස්ප්ලිසිට්ලි හිතන්නේ නැහැ. නමුත් ඒ හිතන එක අවශ්‍යද? කෘත්‍ය වෙනවනම් අවශ්‍ය නැහැ. කෘත්‍ය වෙනවා කියලා. අපව වර්තමානට ගන්න පුළුවන් නම් කියලා ගත්තත් එකයි නොකිය ගත්තත් එකයි වර්තමානට ආවනම් Taman දිනු. නම් කරාට මෙනෙහි කරාද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මෙනේ කරන්නේ කිව්වට ඇදලා ගන්න බැරි නම් තමයි මෙනේ කරලා අපව ගන්න. මෙනේ කරන්නේ නැතුව එනවනම් අපේ හිත ඊටත් වැඩිය බයලජ්ජාව සහිතයි. එතකොට එයා වහාම තමන්ගේ නික්ලේශී තැනට එනවා. ඉඟි කරපු ගමන් ඔබ ඉන්නේ නැවැරදිච්ච තැන කියලා ඉඟි කරපු ගමන් එනවා. එතන මෙනේ නොකිරීමෙන් ඉබේම එනවා. ඒක වඩා හොඳයි මෙනේ කරලා ගන්න එකට වඩා. ඒ නිසා ඒකට සාමාන්‍යයෙන් අභිධර්ම පන්තිවල උගන්වන්නේ සසංකාරික දේවල් වලට වැඩිය අසංස්කාරික දේවල් හොඳයි කියලා. දානයක් දෙනකොට සසංකාරිකව දෙනවට වඩා අසංස්කාරිකව දෙනවා. සසංකාරික කියන්නේ මෙහෙවීමක් සහිතව. තමන්ම හිතලා අමෝරාවෙන් නැත්නම් හාමුදුරුවෝ කියන නිසා දෙනවා. නමුත් දීලා දීලා පුරුදු වුණාට පස්සේ කවුරුත් කියන්න ඕන ඉබේම දකින්නකොටම දෙන්න හිතෙනකොට ඒක පිං වැඩිනේ. ඒ වගේ තමයි මෙනෙහි කරලා අපව ගන්නට වැඩිය. මෙනෙහි නොකර නියම තැනට ගන්න පුළුවන් නම් ඒක අපි මෙතෙක්කල් භාවනා කරපෙදි ලැබිච්ච අතවාසියක් කියලා ගන්න වෙනවා. ඒක ඉබේ හම්බෙන එකක් නෙවෙයි. ඒක මේ භාවනා ආධුනිකයර කවදාකවත් ඉබේ හම්බ වෙන්නේ නැහැ. අර නම් කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ගත එක්කනට බහුව වෙනකොට මෙනෙහි නොකරම ඒ කෘත්‍ය කරන්න පුළුවන් වෙනවා. ඒක නිකන් සමතෙන් කියන්නේ දෙවෙනි ධ්‍යාන පළවෙනි ධ්‍යානලා දෙවෙනි ධ්‍යානට යනවා. පළවෙනි ධ්‍යානදී විතක්ක ਵਿਚාර සහිතවනේ තියෙන්නේ. දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර නැහැ. ඉබේම ප්‍රීතියෙන් එක යනවා. මොකද මෙනෙහි කිරීමේ කෘත්‍යය නැවතුවම වැඩේ සිද්ධ වෙනවා නම් ඒක භාවනාවේ රූප ධ්‍යාන වල දෙවෙනි ධ්‍යානයේ කියන මට්ටමට එකේ සිට දෙකට යෑම කියලා කියනවා. ඔය විපස්සනාද ඔය විදිහට තමයි අපි ඒකත් දකින්නේ. මේ පොතේ ස්වාමීන් වහන්සේ මෙනෙහි කිරීම සහ මෙනෙහි කිරීම සහ නිරීක්ෂණය කිරීම කියන වචන දෙකම පාවිච්චි කරලා තියෙනවා. නිරීක්ෂණය කළා මෙනෙහි කරන්න ඕනේ කියලා. ඒ නිරීක්ෂණය කළ මෙනෙහි කරන්නේ ආධුනිකයා. මෙනෙහි කිරීම හඳුර ගන්න වෙලාවේ. මම වාඩි වෙලා අතීතනාගතේ වර්තමානයේ මූල අරමුණේ ඉන්නවයි කියමු. ඉන්න වෙලාවේදී අපි දන්නේ කොහොමද? දැන් මම ආස්වාසයට හිතාව නැත්නම් පිම්බීමට හිතාවා. පිම්බීමේ තියෙන බව දන්නේ මොකෙන්ද? මොකෙන්ද අපි ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්නේ? අපිට මොකක් හරි තියෙන්න බෑ උරගාලා බලන්න තැන. ඒක නිසා අපි ඒක හැකිලියෙම නෙවෙයි කියලා දැනගන්න කොටත් දන්නවා පිඹීමේ තමයි කියලා. සාධ්‍යයක් වේදනාවක් හිතවිලක් නෙවෙයි කියලා. අන්න වගේ සැකහැර දැනගත්ත වෙලාවේදී දැනගත්ත දේ පිඹෙනවා පිඹෙනවා කියලා මෙනෙහි කරන්න කියලා. එතකොට හිතේ කාවදින ගතිය වැඩි. පොඩි දඩුවකට අකුරු ගන්නකොට අකුර කල්විලැලේ ලියලා සද්දෙත් අස්සලා එයාලවම කියවලා මේ සද්දේ රූපේ දෙක හඳුනාගත්තට පස්සේ ටිකක් ලොකු වුණාට පස්සේ සද්ද කරන්නේ නැතුව අකුරු දන්නකොට අඳුර ගන්න එක තියෙනවනේ. අයන්න කියන එක අඳුරගත්තට පස්සේ අම්මා කියන වචනේ අයන්නේ කිව්වොත්තේ තේරෙනවනේ යාර. අඳුන්න දෙන වෙලාවේදී අයන්නේ යා දැනගත්තත් කියනවා බෑ හයියෙන් කතා කරලා කියන්නේ. අයනෝ කියලා කියන්නේ. එයා පැකිලෙනවා නම් ටීචර් කියනවා බෑ බෑ ඔයා පන්තිම් පාස් කරන්නේ ඔය නම් කරන් ඉගෙන ගන්න ඕන. ඔයාගේ කටහඬ ඔය ඇහෙන්න ඕනේ. නෑ නෑ මට ටීචර් කතා කරනකොට ඇහෙනවනේ කියලා හිතියට බෑ. අන්ති අනික් අය කතා කරනකොට බෑ යාට කියලා කතා කරනවා. ඒක තමයි අර අකුරේ හැඩේ, අකුරේ සද්දේ, හිතට කාවද්දන කරන විවිධ පැතිකඩ වලින් දෙනකොට මෙනෙහි කිරීම දැකපු දේ රේන්ෆෝස් කරනවා, ගැල්වනයිස් කරනවා. පහුවෙලකොට ඒක නැතුව කරන්න පුළුවන්. ඉන්සයික කල යුතුය වෙලා කරන්නමත් ඕනේ. ඒක නැතුව කරන්න වෙලාවේ නැතුව කරන්නත් ඕනේ. ඕක තමයි අමාරුම දේ ජීවිතේ. කොතෙන්දි කල යුතුයද? කොතෙන්දි නොකල යුතුයද කියන එක කොහොමඩක්වත් ජෙනරලයිස් කරලා කියන්න බෑ. මොකද ඒක කළ යුතු නොකළ යුතු ප්‍රමාණය ප්‍රශ්නේ හැටියට අවස්ථා හැටියට වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් වශයෙන් අපි දැන් මෙතන තියෙන කන්ද උඩට කාර් එක යනවා කියලා හිතන්න. අපිට බර ගියර් එකනේ යන්න වෙන්නේ. පරිවිරේ ගිහිල්ලා කන්ද ෆ්ලැට් වෙනකොට අපි දන්නවනේ අපිට ඊගා ලයිට් ගියර් එකට දාන්න පුළුවන්. ඉතින් ඒක සදාකාලික දැමීමක් නෙවෙයිනේ. ඊට පස්සේ ආය කන්දක් හම්බුනොත් ආය බර ගියර් එකට දාන්න පොත බලන්න බෑනේ. පැසෙන්ජර්ස්ලා දන්නෙත් නෑනේ. ඩ්‍රයිවර් දැනගන්න ඕනේ ලෝඩ් එකයි ස්ටීප්නස් එකයි බලලා දාන්නේ බර ගියර එකටද ලෝව ගියර එකටද හැම වෙලාවෙම ලෝ ගියර එකට දානවා කියන එක පරාදයක් නෙවෙයිනේ. එහෙම හිතන්න නරකයි. එහෙම නැත්නම් ගියර් පෙට්ටිය අයින් කරන්න බෑ පළවෙනි ගියර එක. පළවෙනි ගියර දෙකෙන් එක දැම්මට පස්සේ ගියර් පෙට්ටිය ගලවලා අන්න නෑ ගියර් පෙට්ටිය ගියර් එක තියෙනවා. දාන්නේ වෙලාව හැටියට. ලයිට් ගියර එකට දානවද හෙවි ගියර එකට දානවද කියන එක මොනම විදිහකට ටෙක්නිකල් රයිටින් කරන්න බෑ. ඒක කරලා ලෝඩ් එක බලලා කාර් එකේ කැපැසිටි එක බලලා කන්දේ හැඩය බලලා අත්දැකීමත් එක්ක අනේකක්. ඉතින් ඒක හොඳට තේරෙනවා භාවනා කරනකොට. යෝගාවචරයට මේ උපකරණේ පාවිච්චි කරගන්න දන්නේ ඕන තැන නොදා ඉන්නවා. නොදන්න ඕන තැන යොදනවා. ඒක නැති කරණ තමයි මේ බුරුමි ස්වාමීන් වහන්සේලා මේ සැරේ ගියාට පස්සේ පැයක විතර දේශනාවක් අහන සැලැස්සුවා. කියන්නේ ස්වාමීන් වහන්සේ බුරුම භාෂාවෙන් කියන එක ඉංග්‍රීසි දාලා මම හිතන්නේ කියා අපේ මේ චන්දරට දීලා යන්න කියලා. ඒක පුළුවන් නම් අහලා බලන්න. ඒක හරියම ටෙක්නිකල් නිකන් රිසර්ච් පේපර් එකක් ලියනවා වගේ. data collect කරගත්තට පස්සේ රිසර්ච් පේපර් ආවට ගියට ලියන්න බෑනේ. ඒ ප්‍රොසීඩර් එකක් තියෙනවානේ. අන්නේ ප්‍රොසීඩර් කියලා. ඒතකොට තේරෙනවා ඊට පස්සේ මොකද nonsense කතා කරන එකක් නෑ. කතා කරනවා නම් point එකට කතා කරයි. එතකොට communication mishap එකක් යන්නේත් නෑ. මොකද දන්නවා කියන්න ඕන message එක. ඒක හරියට කොයි වෙලාවෙද මෙනෙහි කිරීම කරන්න ඕනේ කොයි වෙලාවද නැද්ද කියන එක වරද්දලා වරද්දලා වරද්දලා බණ අහලා අහලා අහලා සාකච්ඡා කරලා කරලා කරලා තේරුම් ගන්නවා ඒක කොහොමඩක්වත් මගේ දැනුම තව කෙනෙකුට දෙන්න බෑ එයා ඒ වැරද්ද කරන්නේ නැතුව එයා ඒ අත්තරද්ද එහෙම නැත්නම් ට්‍රයිල් ඇන් එරර් කරන්න නැතුව කරන්න බෑ ඒක තියෙන එකම ක්‍රමයයි ට්‍රයිල් ඇන් එරර් විතරයි ජුංග දෙනෙක් ඒකට ලැජ්ජයි අනිත් එක තමයි භයානකම දේ ඒ පරිේශණය මරණෝවතිදී කරන්න බෑ. ඒ පරිේශණය වයසට ගියාට පස්සේ කරන්න බෑ. ඒ පරිේශණය ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ ඔක්කොම අංජපජල්ලෙට ඊතර තමයි. ලෙඩේ නෑ ලෙඩක් කියන එකක් කොහොමඩක්වත් මේ ලෝකයක් නෑ. මේ ලේ වෙලා තියෙන්නේ සූදානම් නැතුව ගිය ගමන් කොයි එකක් ලෙඩක් තමයි. ඒ ඒ මනසට ගෙදෙන ඉසුන්ට ලෙඩක් වෙනවා. දන්නවනම් මේ වෙච්ච දේ මෙහෙමයි කියලා ඕනතරම් බේතින ඕනතරම් දොස්තරිනවා. එක් එකටවත් මේ ලෝකේ තමන්ගේ රෝගේ මොකද්ද කියලා රෝග ලක්ෂණ කියන්න තේරෙන්නේ එයා හිතනවා මේ CAT scan එකට දාපම හරියයි ස්ටෙතොස්කෝප් එකට අද්දයි ECG මැෂින් එක ඔබ තේරම සල්ලි කරන පච විතරමයි මොකක්වත්ම වෙන්නේ නැහැ. එදාට දැන් නැත්තම් මොකක්ද අමාරුව කියන්නේ? හරියට පේන කියන්නේ කියන පස්සේ කටින් අල්ලනවා කියලා කතාවක් දන්නවනේ. දොස්තර කරන්නේ ඒක අල්ලගෙන දෙන බේත හරියනවා. දොස්තර ඊට පස්සේ කට්ටියටම හම්බ කරලා දෙන්න ඕන නම් ටෙස්ට් ටිකක් දෙනවා. ඒ ඒක වවාගෙන කන එක. ඉතින් ටෙස්ට් ඔක්කොම බලලා කරන කිසි ලෙඩක් නැහැනේ හරි අප්සෙට්. ටෙස්ට් එකේ ලෙඩ නැහැ. ටෙස්ට් එක කරලා ලෙඩක් හම්බෙච්චාම හරි සතුටු වෙනවා. අනේ ඒ ඒ යන්ත්‍රෙත් හරි සෝක් ටෙක්නීෂියන් අයයි මොකද මට පිළිකාවක් තියෙනවා කියලා දැක්කා. හරියට මහා ලොකු දෙයක් හම්බුණා. අද ඉන්න ඒකෙන් වැඩ ගන්න තාත්තට තමයි වෛද්‍ය විද්‍යාව කියන්නේ. පේන කියන එකත් ඔච්චරම තමයි. එකේ කොටවක්වත් මේ අවංකව Tamanට ඇත්තේ කියන දණයා හිතනවා මේ දොස්තරගා විශේෂ ඥානයක් තියෙනවා. ධම්මජීවහමසෝගා විශේෂ ඥානයක් තියෙනවා. යේසුස් වහන්සේගා විශේෂ එකක් තියෙනවා. මුක්කක්වත්ම නැහැ. තීන දේ හරියට කියනවනම් ඔය අපි හිතාන ඉන්න මොකද මේක ලස්සන පුත්‍ර ජානසේ කාලකාරාම සූත්‍රය කියලා තියෙනවා. දිත්තේ දට්ඨාරන්න මඤ්ඤති අදිත්තම් මඤ්ඤති දිත්තම් මඤ්ඤති දකින්න දේ ඔයින් යහට වෙන දෙයක් නැහැ. ඔකේ නොදැකිය යුතුයි කියලා දෙයක්වත් නැහැ. දැක් දැකිය යුත්තේ කියලා ඕක උතරින් නැතර කරපයි ඉවරයි. දැක්ක දේ දැක්ක දේ විතරයි. අපිට කාටවත් ඒක වෙන්නේ අපි දැක්ක දෙයට කැලී එකතු කරනවා. නැත්නම් දැක්කේ නැති තව කැලී තියනවාද කියලා අහනවා. නැත්නම් මේක නොදැක්කනම් හොඳයි කියලා හිතනවා. ඒ හැම දෙයකම වෙන්නේ අපි ආකල්පකින් අර කලව කලවම් කරනවා. දැක්කේ දේ දැක්ක දේ පමණයි. ඒක ආර්ය විවහාරය. ඒක නිසා අපේ හිත පිට ගියාට පස්සේ නැවත ගන්න පුළුවන් නම් මෙනෙහි කළත් එකයි නැතත් එකයි. නමුත් අපි එතෙන් ආවේ මෙනෙහි කිරීම හරහා බව දැනගෙන මෙනෙහි කිරීමට ස්තුති කරනවා. දැන් වැඩ ගන්න නැහැ කියන්නේ. හැබැයි මෙනෙහි කිරීම හරහා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එක ප්‍රශ්නයක් තියෙනවා හම්බුනේ. පළවෙනි ධර්මදේශනාව දවසේ හම්දුරෝ දේශනා කර ධර්ම සාකච්ඡා ධර්මදේශනා සහ අධිශීලයක පිටවීම මේ වගේ භාවනා වැඩමුළුවකට අවශ්‍යයි කියලා. ඒකට දැන් අපි එදිනෙදා ජීවිතේ භාවනා කරන දෛනිකව භාවනා කරනවා නම් හැමතිස්සෙම පන්සිල් අරගෙන වගේ පටන් ගන්න ඕනද කොහොමද අධිශීලයේ කියන එක? අධිශීලයේ කියන එක වාක්‍යවල තේකක් නෙවෙයි. තමන් වඩා ශිෂ්ටාචාර වෙන එක, වඩා සීතල වෙන එක, වඩා හික්මීමකින් කටයුතු කිරීමයි සීල කියලා කියන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ ඔපරේෂන් එකකට සතෙක් මිනිස්සෙක් ගත්තට පස්සේ ඒ වන්සට මේ ඔපරේෂන් තිටකට නටන්න දීලා බෑවට ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඌ හිරි වට්ටලා තියෙන්න ඕනේ නැත්නම් ඔපරේෂන් එක කරන්න බෑ. අපි හිතන්නේ ලෙඩා වල්ලලිය කියලා. උට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න නැතුව තීරය ගත්තාම කොහොමද? එන් දොස්තර දෙයියන්ගේ පිට තමයි. එච්චරයි. ඒ නිසා ඌ හිරි වට්ටලා තියෙනවා. හිරි වට්ටන්නේ සතා මරන්න නෙවෙයි. මොකද ඌ දන්නේ මේ ප්‍රතිකර්මයකට හැසිරෙන හැටි. ඌ අල්ලලියෙක්. අපි ඊට වැඩිය වල් බూరు. මෙතන ඉන්න එක එකටුවක්වත් ඒක නෑ ලෙඩ සනීප කරගන්න හැටි ඔක්කොමල කරන්නේ ලෙඩේ අවශ්‍ය ගන්න එක විතරයි. ඒහෙ මොකද මේ වෛද්‍ය සතරේ ඉඳා. ඒක උගන්වලා දෙනවා අවශ්‍ය ගන්න හැටි. බුදුජානනාදී කියනකො පොඩ්ඩක් කරවන භාවනා කරපුවා. ඒක ලෙඩේ සනීප වෙනවා. මොකද ඒකට තැම්පත් වෙනවා. ඒ නිසා එතන ඇනස්තීෂියා වල විශාල සේවයක් තියෙනවා. අපේ බුදුජානනාසේ පහළ වෙනත් ඉස්සර වගේ කියනවා. ඔය රාවණ රජුරුවන්ගේ කාලේ අපි ළඟ තිබිලා තියෙන ඔපරේෂන් අපි ළඟ තිබිලා තියෙන උපකරණ ඔක්කොම. ඇයි මේ වෛද්‍ය විද්‍යාව අද තියෙන එක දිනුනෝනේ අපේ ක්‍රමයේ සිංහල වෛද්‍ය ක්‍රමේ මේ ඇනස්තීසියා නෑ. ඇනස්තයිස් කරන්නේ. කෙලිම කපන්නේ පණ තියෙදී. ඒ නිසා ඉදිරිපත් වෙන්නේ හොඳ හයිය හත්තේ තියෙන පෞරුෂත්වයක් තියෙන කෙනා විතරයි. ඔය හැම කෙනාටම ඔපරේෂන් කරන්න බෑ. වෛද්‍ය ශාස්ත්‍රය ඒකේ දරගත්තා. ඒක කට්ටිය ඔබම අඩුයි. ඉන්න හරියක් කියන්නේ කොන්දපන් නැති අය. ඒ නිසා ඇනස්තීෂියා දීලා කෙරුවට පස්සේ යනවා දැන් ඔපරේෂන් ඕ ගාලා. ඒ නිසා ඇනස්තීෂියා නැති වෛද්‍ය ශාස්ත්‍රයක් අපිට තියෙනවා තාමත් තියෙනවා. දේශීය වෛද්‍ය කියලා. ඇනස්තීෂියා සහිතයකට තමයි උඟ දෙනෙක් කැමති. මොකද ඒ තරම් පරාණ බයයි. ඒ තරම් ජීවිතයට ආසයි. ඒ නිසා ඒගොල්ලෝ කියනවා කරගෙන යන්නේ. ඒ වගේ තමයි සීලයක් රකින්න නැතුව එහෙම නැත්නම් මේක ඇනස්තයිස් කරන්නේ නැතුව මොකද ඇනස්තීෂා දෙන්නේ ඔය සමාධි කියන වචනත් එක්ක. නමුත් ඒ පිරිසිදු කරන්නේ නැතුව තීරයට කරගෙන මේවා කරන්නේ නැතුව ඔපරේෂන් කරන්න යනවායි කියන එකක් කියන්නේ නැහැ. ඒක ඉතිකත් සොල නැහැ. ඒ නිසා අපි හැමලා gedara හිටියයි කියලා මේ සමාදන් වෙන සිල්පදවල නෙවෙයි සීලේ තියෙන්නේ තමන්ගේ හික්මිච්ච ස්වරූපේ. සීතල වෙච්ච ස්වරූපේ. සාන්ත ස්වරූපේ තිබුණාට වඩා කාය දුස්චරිත වචී දුස්චරිත නොකිරෙන කියන්නේ තමයි පවර පවර ගන්න මම කරන්නේ. ඉතින් ඒකට මේ ගෙදර හිටියද මෙහෙ හිටියද ගෑනු උනාද පිරිමි උනාද පැවිදි උනාද පරිණාලක් කවමදාක මොන බලපෑමක් නැහැ. අනිත් එක භාවනා හරියනවා නම් ඒක බොහොම ලස්සන දේ තමයි තමන්න ශිල්පතේ රැකෙන ගතියට එන වාතාවරණය වැඩි වෙනවා ඉබේම ශිල්පත රකින්න හිත දෙනවා හරියට ඒ රිච්ච කාර් එක ජැකෙක් ගහලා උස්සන්න උස්සන්න මොනවාට කොට තියන්න ඉඩ එනවනේ කොටයක් තියලා අතහැරපුවාම කාර්ක තිබුණාට උඩනේ හිටින්නේ. ඉතින් කාර්කේ කොටේ තියන්න නැතුව අතහැරියොත් ආයෙ මඩේට වැටෙන නිසා මැද තියෙන කොටේ වගේ තමයි සීලේ. ක්ලියරන්ස් එකක් එනකොටම රින් ගන්න ඕනේ. ක්ලියරන්ස් එක එනකොටම තව එකක් රින් ගන්න ඕනේ. එහෙම නැතුනොත් අර උස්සපිකෙම වැඩන්නේ ආයෙ පාත් වෙනවා. මොකද මේ මේ ජැකික වැඩ කරන්නේ පොඩ්ඩයි. එයා ඉස්සෙන්දරලා ආයෙ වෙන බේස් එක තියලා උස්සනකොට අර ක්ලියරන්ස් එකට රින්ගන අපි දාන්නේ ඉනර්ට් මැටරනේ දාන්නේ ලී කොටයක් දානවා. ගලක් දානවා. ඒක තමයි සීල කියන්නේ. එතකොට එන්නේ එන්නේ එන්නේ ඔසවා තැබීමක් ආරේ භාවයට ඔසවා තැබීමක් වෙනවා. ඉතින් උඟ දෙනේ කුසල ආයතන. අතහැරපස්සේ ආය මඩකොට තවත් ඇවිල්ලා ඔද්දල් වෙනවා. ඒ නිසා මේ සීලපත පරාමාසය කියන එක වෙන් කරන එක සීලෙන් සීලපත පරාමාසය වෙන් කරන එක බෞද්ධයට හරිම අමාරුයි. බෞද්ධය තරම මේක පටලවාගෙන තියෙනවා. අබෞද්ධ කෙනෙක් භාවනා කරනවනේ හරියට අහගන්න භාවනට අදාළ සීලය මොකද්ද කියලා. ඒක විතරයි ඒක එයා අත්දකිනවා. ඒකේ ප්‍රයෝජනක් තියනවාද කියලා. අපි මේ ඔට් කටු තුනක් දාගත්තා වගේ සීලයක් කියලා එකක් අල්ලගෙන ඒ මරියාදාවල් සීමාවල් මොකුත් දන්නේ නැහැ. අපි හිතනවා ඉලක්කම් ගන්න වැඩි වෙනකොට සීල වැඩි වෙයි කියලා. එහෙම කන්නේ වෙන්නේ මෙතන තියෙන අපේ චර්යාපද්ධතියනේ. එහෙම නැත්නම් සීතල භාවයේනේ. අපේ තියෙන සීලේ සීතලකම එහෙම නැත්නම් හික්මිච්ච ස්වරූපේ ගතියක් වෙනවනම් ඒකට කියන්නේ විද්‍යාදාති විනය. තමන්ට දැනුම එන්න එන්න විනයකරුක වෙන්න පටන් ගන්නවා ඉබේම. ගහලා බැනලා සමාජයට බයි එහෙම එකක් නෙවෙයි. ඒක හොන්තම ලකුණ තමයි බුද්ධ ඥානසේ සඳහන් කරලා තියෙනවා. තමන් එක භාවනා කරන කෙනෙක් භාවනා දියුණු වෙලා නැද්ද කියලා දැනගන්නේ සීලෙන් විතරමයි. ඒත් බොහෝ කල් ඇසුරින්. ඒත් බොහෝ කල් ඇසුරින්. මොකද යාර රංගපාන දෙන්න ඕනේ ඊට පස්සේ. භාවනා කරලා පස්සේ රංගපානකොට යා විහිම්ම සය සංගත වෙනවා නම් තමයි විශ්ීම සිල්වන්ත වෙලා තියෙනවා මේ රංගපෑමක් නෙමෙයි කවුරුත් ඉස්සරහ පස්සේ නෙමෙයි රෑදවල් නෙවෙයි දවල් මිගිල් රෑ දනියෙල් නෙවෙයි ඒකට ඒක බල තමයි බුදුජානනාංශය ප්‍රකාශ කරන්නේ මේ වංශයට භාවනා අල්ලලා තියෙනවා බුදුජානනාංශයවත් කියන්නේ නැහැ නැත්තම් මොකද මේ යොදා ගන්න දන්නේ නැත්තම් භාවනා ඉදින්දා ජීවිතේට ඉතින් වැඩක් නැහැ ඒකේ ප්‍රශ්න ඉවරයි චෝනේ ඉවරයි වෙන ප්‍රශ්න තියෙනවද දැන් එකට? අපි විනාඩි 15කට කලින් නැස කරන්න හදන්නේ. ඊයේ වෙනකොට අපි තුනටම නැස කරනවා. පෙරේදාට තුනක් පැරලා දෙවුණා. ඉතින් කාටද ප්‍රශ්න තියෙනවනම් අපි සාතරීමේ වීමේ නැත්නම් අපි මේ වෙලාව සක්මන් භාවනා සඳහා ගත කරන්න බලාපොරොත්තු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම භාවනා කරගෙන යද්දී පළවෙනි වරයන්ක භාවනාවේදී වර්තමානයේ ඉන්න දිගටම උත්සාහ කරා. ඊට පස්සේ ටික වෙලාවකින් මගේ සිතුවිලි නතර වෙලා ගිහිල්ලා භාවනා විවරණ කරනවා වගේ සිතුවිලි එන්නේ නැති ස්වභාවයෙන්ම භාවනාව අවසන් වුණා. දෙවෙනි පරියංක භාවනාවේදී ආයත වර්තමාන මොහොතේ හිත යොදවමින් ඉන්නකොට ආයත සිතුවිලි නතර වෙලා ගිහිල්ලා ඇය භාගයක් විතර යනකොට ස්වාමීන් වහන්සේ මට තේරුණා මේ දෙපැත්තකින් සිතවිලි නැත්තේ මොකද කියලා හිතනා වගේ ගතියකින් එක පැත්තකින් සිතවිලි එවන්න උත්සාහ කරනවා. එතකොට මැද රික්තකයක් වගේ සිතවිලි නැති ස්වභාවයේ මැද රික්තකයක් වගේ තියෙනවා. තව පැත්තකින් සිතවිලි නැහැ කියන වගේ ස්වභාවය මොකද සිතවිලි නැති කියන වගේ මේ කියන්නේ හරි මැද්දේ සිතවිලා නැති වෙලා තියෙද්දි මේ පැත්තෙන් සිතවිලි එවන්න උත්සාහ කරනවා වගේ මේ පැත්තෙන් සිතවිලි නැත්තේ ඇයි කියලා වගේ ප්‍රශ්නාර්ථයක් අහනවා වගේ දෙපැත්තකින් මගේ හිත තෙරපන ගතියක් තිබුණා ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලා. ඊට පස්සේ භාවනාව අවසන් වෙන විනාඩි 15කට විතර කලින් එකපාරම මේ මට භාවනා කරන්න ඕන නැහැ කියලා වගේ සිතුවිල්ලක් ඇවිල්ලා දිගටම භාවනා කරන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම භාවනාව <clears throat> එහෙමම නැවතින්න හැරලා මම බැලුවා කොහෙන්ද මගේ මේ භාවනාව නතර කරන්න අප්‍රියතාවයක් ආවේ කියලා. එහෙම බලද්දි මට එහෙම හේතුවක් නැහැ. මම ඊට පස්සේ බැලුවා මගේ මොනවා හරි කාම සිතුවිල්ලක්ද, ලෝභ සිතුවිල්ලක්ද, දේශ සිතුවිල්ලක්ද මගේ හිතේ තියෙන්නේ මේක නතර වෙන්න කියලා ඇයි මේ තරම් අප්‍රියතාවයක් ඉන්නම බැරි වෙන මට්ටමක් මේ තරම් දෙලිය පස්තාවයක් එන්නේ කියලා විමසමින් හිටියා ස්වාමීන් වහන්සේ. මට ඒ වුණාට භාවනා ඉවර කරන්න විනාඩි 5කට විතර කලින් ඒක හොයාගන්නත් බැරි වුණා. නමුත් මට භාවනා කරන්න බැරි වුණා එතනින් එහාට. ඒකින්ද ස්වාමීන් වහන්සේ මම ඒක නවත්තලා ඇස් අරගෙන හිටියා ස්වාමීන් වහන්සේ. මට අවසරය වහන්සේ මේ මට තේරුම් ගන්න බැරිව ඉවරුනේ අර රික්තකයක් වගේ දැන් තෙරපුම දෙපැත්තෙන් ප්‍රශ්න දෙකක් වගේ ආව තැනයි ස්වාමීන් වහන්සේ මට අර කාරණේ හොයාගන්න බැරි වුණ එකයි ඔබ වහන්සේ උපදේශයක් දෙනසෙක්. මට වෙන තුනක් විතර පේනවා මගේ පැත්තෙන් බලනකොට පරියන්ක දෙකේම විස්තරය බලනකොට Taman වර්තමානයේ හිත පවත්වා ගන්න ගත්ත උත්සාහය තමයි මුල් වෙලා තියෙන්නේ. වර්තමානයේ හිත පවත්වා ගන්න ගත්ත එක සාර්ථක වුණාද අසාර්ථක වුණාද කියලා මුකෙන්ද Taman ප්‍රත්‍යක්ෂණය කරන්නේ. ස්වාමීන් වහන්සේ මම දැන් සිතවිලි නතර වුණාට පස්සෙන් මගේ ඇඟේ එන වේදනාව සියල්ලම මට දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඊටත් ඉස්සෙල්ලා ගත්තොත් මේ මේ කම්පන චංචල හිතකින් ගිහලා වාඩි වෙනවා. එහෙමයි. වාඩි වෙලා අදහස දන්නවා මට දැන් කරන්න තියෙන්නේ මගේ හිත වර්තමානට ගන්න එක. එහෙමයි. දැන් අපි ඒකේ ප්‍රයත්නනේ. ප්‍රයත්නක සාර්ථක වෙච්ච නැති බව දැනග ඒ වෙලාවෙම දැනගන්න. නැත්නම් අර වගේ ගොඩාක් වෙලා ගිහිලා හිතුවේ නැති වුණාට පස්සේ දැනගන්නේ මම විනාඩි 15ට ඉස්සෙල්ලා ගත්ත ප්‍රයත්නේ සාර්ථක වුණා කියලා. මම ස්වාමීන් වහන්සේ වෙලේ වෙලේ දැනගන්නවා මොකද්ද ලකුණ මොකේ මොකෙන්ද තමයි ප්‍රත්‍යක්ෂණය උරගා බලන්නේ කොහොමද මම හිතාපොදී හම්බ වුණා කියලා සිතවිලි නැවතුන බව දැනෙන්නේ ස්වාමීන් වහන්සේ මට ඒක වචනයෙන් කිය විස්තර කරන්න අමාරුයි සිතවිලි නැවතුනේ කොහොමද කියලා නෑ හිතේ නැති ගන්න එපා මගේ ප්‍රශ්නය මම දැන් භාවනා කරන්නේ වර්තමානයේ හිත ගණ්ඩායි කියලා ගත්තා ගත්ත දේ හරි ගියයි කියලා තමයි දානවා හරි ගිය බව ඔප්පු කරන්නේ කොහොමද උරගා බලන්නේ කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද ප්‍රත්‍යක්ෂ කරන්නේ ස්වාමීන් වහන්ස ඒ වෙලාවට හිතරෙන සිතවිලි සියල්ලම අඳුරමින් යනවා මම වර්තමාන උදාහරණයක් විදිහට මගේ හිතම ධනිස්සක කැක්කුම එනවා කියලා ඒ වෙලාවේ. ඒතර ධනිස්සක කැක්කුම එන බව මම දැනගන්නවා. ඒක කොච්චර වෙලාවක්ද තියෙන්නේද කියලා දැනගෙනම මම යනවා වෙන මුකුත් දැනෙන්නේ නැතුව මේ මොහොතෙන් මොහොතම දිගටම ඒක නිසා ඒකට දෙන සම්ප්‍රදාන කුල උත්තරේ තමයි වර්තමානයේ හිත ආවනම් ඉදිරියේ තියෙන අරමුණේ සටහන් සහ ආකාර පේනවා. එහෙමයි. ඉතින් අපි භාවනා වார்த்தාව ලියනකොට මේ සටහන් සහ ආකාර ලියන වෙනුවට මගේ හිත වර්තමානට ආව වර්තමානට ආවේ නැහැ. අදි මොන බයිලා කතා කරුවත් සංනිවේදනයක් වෙන්නේ නැහැ. ඉතින් කියන්න බලා මගේ හිත වර්තමානට ආවනම් දැන් මගේ හිත තියෙන ආනාපායන ආස්වාසය මෙහෙමයි මෙන්න ලකුණු ප්‍රස්වාසය මෙහෙමයි මෙන්න ලකුණු මට තියෙන වේදනාවක් නම් වේදනාවේ ලකුණු මෙහෙමයි හිතවිල්ලක නම් හිතවිල්ලම එතකොට අපිට කරන්න තියෙන්නේ වර්තමානට ආවයි කියලා ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? ඒතකොට තියෙන අරමුණේ විස්තර ටික කියන එකේ. එහෙමයි සර්. අපේ භාෂා ශෛලිය හැටියට කවදාකවත් ඒක කියන්නේ වර්තමානට ආවද නැද්ද කියලා ගහපා දෙන්න හදනවා. නමුත් අද්දුට ප්‍රත්‍යක්ෂේ අද්දුට සාක්ෂිය වර්තාවේ නැහැ. ඒ තාක්කල් හැමදාම sannivedanaye අප්සෙට් කරනවා. ඒ නිසා ඊගාදාසේ වාඩි වුණාට පස්සේ බලන්න මම ගත්ත මේ පළවෙනි දේ හොයන දේ වර්තමානට ගියා. ඊබමම ප්‍රත්‍යක්ෂණය කරන්න කොහොමද ධම්මජීව හඳුනන කියන්නේ කොහොමද? එහෙමයි සවන. එතකොට එකයි මං ඉල්ලන්නේ. එතකොට මොනවද දකින්නේ? ඒකේ සටහන කියන්නේ. ඒකේ ආකාරය කියන්නේ එතකොට ඉවරයි. එතකොට ඒක ඒක හිතලා බලලා කියන එකද නැත්නම් මේ ප්‍රත්‍යක්ෂද කියලා අල්ලන්න වැඩි වෙලා යන්නේ. දෙක ඒක සාර්ථක වුණාට පස්සේ අවස්ථාවක් එනවා. හිතවිලි නැති තැනක් තියෙනවා විවේක තැනක්. එනොත් ඒක පැති වලින් පේනවා මේකට අභියෝග කරනවා. එහෙම. ඒ හිතා ගන්න පුළුවන්ද හිතවිලි නැති දේ හිතවිලි නැති බව දැනගන්න හිතවිල්ලකට සාපේක්ෂව කියලා. එහෙමයි. ඒකනේ ඔය දඟලන්න හදන්නේ. හිතවිලි නැති බව අපි අඳුරගන්නේ හිතවිලි නැති බවට සාපේක්ෂව හිතවිලි නැති බව අඳුරන්න බෑ. ඒක කේවල තත්ත්වයක්. ඒක මේ ලෝකේ තියෙන එකක් නෙමෙයි. හිතවිලි නැති බව අවබෝධ කරගන්න හිතවිල්ලක් ඇහිති අපි හිතවිල්ලට වෛර කරලා හිතවිලි නැති බවට කැමති වුණොත් එහෙම මොන්න තරම් හිත ට්විස්ට් වෙනවද කියලා බලන්න. එහෙමයි. නිසා අපිට විවේකයක් ලැබෙනවා අපි දන්නේ කරදරයක් ආවට පස්සේ තමයි. කරදරයට සාපේක්ෂව නැතුව විවේක කියලා එකක් නැහැ. ඒ නිසා අපේ හිත දැන් අරක දිරව ගන්න හදනවා. අරක ගැලනයිස් කර ගන්න හදනවා. අරක රීන්ෆෝස් කර ගන්න හදනවා. දැන් විවේක වෙලා ඉන්නවා. ඒකට ඒක පැත්තකින් සැකයක් ඇති කරන මේක ඇත්තටම හිතවිලි නැද්ද? නැත්නම් මේ හිතින් නැතිව හිතන එක හිතවිල්ලක්ද? ඒකට මේ පැත්තෙන් ස්ටොක් එකකින් එන්න හදනවා ලයිබ්‍රරි ෂොට්ස්. ඒකට අපි ඒකට වෛර කරන එකක් තියෙනවානේ. එහෙම. ඒ ඒ තාක්කල් අපි පෘථග්ජනයා. අපි දැනගන්න මේ හිතුවේ නැති බව අපිට තේරෙන්නේ හිතවිල්ලකට සාපේක්ෂව හිතවිල්ලක් තියෙන්න ඕනේ බාධා වෙන්න ඕනේ ඉතින් නැති බව තේරුම් ගන්න නිසා මේ බාධා වීම හරහා තමයි මේක ප්‍රත්‍යක්ෂණي වෙන්නේ මොකද හිතවිලි නැති වෙලා හිතවිලි නැති බව දැනගන්න බෑ ඇහැට Tamange ඇහැ පේන්නේ නැහැ ඊමන්තලින් කඩුවේ හැදුවත් ඒ කඩුවේ දැල්ල කඩන්න කපන්න ඒ දැල්ලට බෑ ඒක වෙන එකට ගටන්න ඕනේ අටුවාචාරින් වංශ කියන මේ ඇඟිලි පිටරය ඒ ඇඟිලි පිටරෙන් අල්ලන්න බෑ තව ඇඟිලි පිටරකින් අල්ලන්න ඕන. මේ ඇඟිලි පිටරේ ඕන දෙයක් අල්ලන්න පුළුවන්. නැත්නම් ඇඟිලි පිටරේට ඇඟිලි පිටරේ අල්ලන්න බෑ. අපි ඉන්නේ ඔන්නෝම පිසු ලෝකයක. එහෙමයි සර්. ඒක උනාට අපි මේ හිතවිලි නැති බව පෙන්වන්නට එන හිතවිල්ලට වෛර කරන්න ගිහිල්ලා අපේ ලෙඩ කරගන්නවා හිත. ඒ නිසා අපිට දවසක පුළුවන් වුණොත් හිතවිලි නැති එකයි හිතවිල්ලයි දෙකම සමහිතින් බලන්න ඔන්න ආර්ය භූමියේ. එනේ හිතිලි නැති එකට වය කළ හිතවිල්ලට ප්‍රේම කරන්න කිව්වොත් ආයෙ පෘථග්ජනගමේ පිස්සු. නැත්නම් හිතිලි නැති එක හොඳයි හිතවිල්ල හොඳ නැහැ කියන්නේ කියත් අපි ආයෙ ද්වේෂේ. ඉතින් මේ தත්ත තුනම තියෙනවා. මේ තුනෙන් අපි එකට පිහිටන ආකාරය භාවනාවේ සම්පූර්ණ පරිබාහිර දෙයක්. ඒක දිහා බලන හැටි. ඊට පස්සේ අපි හිතනවා ඔන්න විනාඩි 15ක විතර තියේදී මොන මගුල අතර භාවනා කරනවා ජීවත් වෙනවා ගෑනු හම්බ වෙනවා දරුවා හම්බ වෙනවා අහල් සල්ලි මොන මගුල කරත් මොකක්ද අන්තිමට ඉතුරු වෙන්නේ සුසානයක් ඔය මොන වර්ධනය කියත් අවසානයේ මොකද්ද මේ ජීවිතයේ අර්ථය කරකොලත ඇරියා ඊට වැඩි හිතනවා භාවනා නොකර හිටියන හොඳයි කියලා මටත් හරි බයයි දැන් කාට හරි භාවනා කරන්න කියන්න බැරි වෙලා හරි දැනගත්තොත් ඌට සිය ජීවනය වසා ගත්තත් එකයි හිටියත් එකයි ඇයි මල හොන්තුවක් නේද මොකටද මේ ජීවත් වෙන්නේ මේ කියන්නේ තෘෂ්ණාව නැතිකම මේ ස්වභාවය මේ පෙන්වන්නේ තෘෂ්ණාව කියනවා අපේ ජීවත් වෙන්න මොටිවේෂන් එකක් තියෙනවා අපිට එලවන්න ජවයක් තියෙනවා දැන් මේ ජවේ නැහැ ජවේ නැති වෙච්චාම තෘෂ්ණාව අනිත් පැත්ත තමයි පාවි දැන් මේ නිවනට යන්න හදනකොට අපි වළක්වන හැටි එහෙමයි තෘෂ්ණාව නැති වෙනකොට ඒක බීතිකාවක් කරලා පෙන්නනවා ඒක කම්මැලිකමක් කරලා පෙන්නනවා. ඒකාකාරීකමක් කරලා පෙන්නනවා. සැකසිත තැනක් කියලා පෙන්නනවා. අනිශ්චිත තැනක් කියලා පෙන්නනවා. සමාජයෙන් කොන් වෙච්ච මිනිස්සෙක් නේ. මේ මුළු ලෝකෙම බලාපොරොත්තුවක් තියෙනවා. මුළු ලෝකෙම කල යුත්තක් තියෙනවා. දැන් මම නිකම්ම නිකම. දැන් මේ ලෝකයේ හොඳම උත්තරම මොහොතට ආපු වෙලාවේ තමන්ට තේරෙනවා තමන් නිකමයි කියලා. ඉතින් ඒකට සත්‍යහ නැතුව මොකද වෙන්නේ කියලා හිතන්නේ. සීලේ නැත්තම් මොකද වෙන්නේ කියලා හිතන්නේ. සත්‍ය නැත්තම් මොකද වෙන්නේ කියන්නේ? අන්න ඒ වෙලාව බලන්න මේ නිකම ගතිය ආවට සද්දාව කැඩෙන්නේ නැහැ. මේ මම මොකටද ජීවත් වෙන්නේ කියලා අභියෝග කරාට සීලය කැඩෙන්නේ නැහැ. මට පුළුවන් ද සත්‍ය කඩා ගන්න තු ඉන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. සත්‍ය කඩා ගන්න නැතුව හිටියොත් වෙනවා මම මිනිස්සෙක් නෙමෙයි තවදුරටත්. මොකද අනිත් හැම කෙනාටම ජීවත් වෙන්න භාවනා කරන්න හේතුවක් තියෙනවා. මට තියෙන්නේ දැන් අහේතුව තමයි. හේතු සම්පත්තිය නැති වෙලා. අන්න ඕකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඕන්න ඔය කාලකන්නිකමට තව ටිකක් එහාට ගියාට පස්සේ නිවන කියලාත් කියනවා. එහෙමයි ස්වාමී. ඉතින් උග දෙනෙක් අකමැති නිවනට අකමැති නෙවෙයි යන්නේ නැත්තේ නිවනට දන්න හින්දා මට හිතෙනවා. ඔය <laughs> අපේ අම්මට භාවනා කරන්න කියලා බොහොම අමාරුයි කියලා දෙයි. ඉඳ ගන්නත් බෑ. මාලිගාවේ ඇතාවා. හරි මහතයි. <laughs> ඉඳගත්ත ගමන් රෝස් ක්‍රෝස් ගාලා අදිනවා. නිදිවට. ඉතින් කොහොම හරි කොහොම හරි කරලා මම දවසක මේ මට කියලා දෙන්න. ඒ දවස්වල මේ වගේ කට්ටිය නැහැ මට හරි අප්සෙට් එකලා. අම්මා විතරයි හිටියේ. අම්මා දිහා කොහොම හරි අම්මට බත් විල උනන පස්සේ ගෙනලා වාඩි කරවගෙන ඉතින් අම්මට කියන අර මුලින් ආපු කලියට වතුරක් කරනවා. උන්දට මේක ඕනේ නැහැ. උන්දට තේනවා මට අම්මා කිව්වේ අපේ පවුලේ වැඩිම ඉගෙනගත්ත වන් නිසා උඹට උගත් පිස්සෝ තියෙන්නේ කියලා. ඉතින් ඒක ඇත්ත මොකද අම්මට වක් කරනවා තියාගෙන. උන්දට ඕනකමකුත් නැහැ. ඉතින් කොහොම කොහම හරි කරලා එක දවසක් මෙනෙහි කිරීම කියන එක අල්ලලා දුන්නා. අම්මා කිව්වා දැන් මේ ඔබ කියලා කියලා මෙහෙමයි කොහොමද කියලා මම ඒකට කිව්වා මම භාවනා කරන්නේ. භාවනා කරන එක කරනවා. උන්ද කරන්නේ ඔය මයිත් මේ බුද්ධානුසති වගේ කරනවා. මොනවා කරනවද මන් දන්නේ දෙකේ පන්තිර ගිහිල්ලා තියෙන්නේ. එයින් කරනවා. ඉතින් මං කිව්වා මේ දැන් මෙනේ උඹ ඔය ඔය කියන දේම මට තේරෙනවා. උඹේ බුද්ධාම බෝ කරපන්. මම මේක කරන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා මට හැබැයි තේරෙනවා. ඊට පස්සේ මම කොහොමද දන්නේ? මధుරේ කැවිලි වැහුවයි කිව්වා. ඉතින් වහනකොටම ඔමයි බුද්ධානසති ඕකනේ ඉතින් අම්මගේ. ඉතින් මෙහෙම අත ඉස්සෙනවා දැනුණලු. ඊට පස්සේ කිව්වලු උඹ කතා උඹ මතක් වුණා. මට තේරුණයි කිව්වලු මధుරයක් අහුවා දැන් අත ඉස්සිලයි කියලා. එයිදි දන්න මధుරාගේ පත්ති සීටු ලියන්න ලෑස්ති. ඊට පස්සේ හේම මధుරෙක් මధుරෙක් මధుරෙක් මధుරෙක් කියනකොට අත හේම පාත්‍රලා ගියා. ඉතින් මම දන්නවා ඒක දැන් මෙනේ කිරීම හරිය කියලා. ඉතින් ටික වෙලා කරන මේ කාල කණ්ඩිය ආයෙසරයක් එතනම විද්දලා. ඒ කියන්නේ අතන ඉඳලා තියෙනවා ඌ දෙවෙනි සැරේ බෝරින් ගන්නවනේ. ඒ වෙලාවෙත් අත ඉසිලා එනකොට ආයෙ සැරයක් මතුරුක් මතුරුක් මතුරුක් මතුරුක් කියලා මෙනෙහි කරා. මෙනෙහි කරනකොට අත එහෙම ගිහිල්ලා නැගිටලා බලනකොට එතන සිලන්දුවක් විතරක් තිබුණලු කොහෙ ගියාද කියලා දන්නේ නැතිලු. ඉතින් මං අම්මට කිව්වා දැන් දරුවෝ 11ක් වදලා තියෙනවා. පින් ගොඩක් කරලා දැන් මේ පින විතර වටන එකක් නෑ මරණ වෙලාවේදී ඕක තීපත් කරගන්න. ඔච්චරයි. පින දෙන්න දෙයක් නෑ කියලා. දෙවත් අවද්දයක් විතර ගියාට පස්සේ අම්මම ඇවිල්ලා දැන් කකට අසුද්ධ කරනවා මගේ ගාව. මට hina. ඉතින් මට දැන් සාවකෙක් අම්ම වෙලානේ මට සන්තෝෂෙකුත් තියෙනවා සාවිකාවක්. ඉතින් අම්ම කියනවා දැන් මට මඟුලක් වෙනවනේ. මම මොකද බණ්ඩාර මේකට වෙන්නේ දැන් කියලා. දැන් මෙහෙම කියලා බැරිලා සෝවන් වුණොත් එහෙම. මම මොකද වෙන්නේ? බෑ බෑ මට එහෙම වෙලා බෑ මට ඊගාවාත්මේ හොනේ. ඒ කියන්නේ මේ නිවන තියෙනවා කැමති නෑ. ඉතින් මම කිව්වා දැන් හරින් දැන් ඉතින් තමයි තේරෙනවා මේ පාර තියෙනවා යන්න ඕනේ නෑ. මෙතන ඉන්න ඔක්කොටම එච්චරයි තියෙන්නේ. කවුරක්වත් පාර දන්නේ කෙනෙක්වත් කවුරක්වත් නොදන්න කෙනෙක්වත් නෑ. අපිට ඕනේ මේ කට්ටියට පෙන්වන්න. නිවන දිගුණත් කමන්නේ අංගිනවද කියලා බලන්න ඕනේ නිවන් එනකොට. රැස් වෙනවද කියලා බලන්න. ඉතින් ඒක කට්ටියට පේන්නේ නැත්තම් වැඩක් යව වෙනවනේ. දැන් ගෙදර ලොකු ටෙලිවිෂන් එකක් ගෙනාවට ඔස්සක ටෙලිවිෂන් බලලා වැඩක් නැහැ නේ. අල්ලපු ගෙදර ඉල්ල බලපු දවසේ නේ. ඔගේ වටිනාකම තියෙන්නේ. ඒක කාර් එකක් ගෙනාවම කාර් එක ගියාට වැඩක් නැහැ. පිටමිනිස්සු බලනවා දකින්න ඕනේ. එතකොට තමයි ඒක කාර් එකක් වෙන්නේ. නැත්තම් බල කරත්තේ, පක්කේ කරත්තේ කාර් එකේ ඇති වෙනසක් නැහැනේ. අන්න ඒක නිසා අපිට ඕනේ නිවන පොඩ්ඩක් පමා වෙලා ඉන්න. මොකද එකවර යාවොත් එමක වටනාකම නැති වෙනවා. ඒක නිසා මෙතන ඉන්න කවුරුවක්වත් අත්දකලා නැති කන්නේ වෙයි හිතවිල් නැති එක. ඒකට බයයි. ඒක තනි වුණා වගේ, ඒක පාළු වුණා වගේ. ඉතින් ඒ වෙලාවට ඉතිවිසෝ භගවරන් සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්න සුගතෝ ලෝක විද්වාන්තෝ බුද්ධම සාර්ථි සත්ත දේවංසන බුද්ධෝ භගවාති ඉතිවිසෝ භගවරන් සම්මා අරක පුරෝණ. ඒකල කියන සංසේ ඒව පහළු ගතිය එනකොට මෛත්‍රී භාවනාවද හොඳ බුද්ධානුස්සතිය හොඳ. එහෙම නැත්නම් වෙන මොන හරි භාවනාවක් ඔබලා ආශිකාව තියෙනවා. ඒතකොට කිව්වොත් ඔය පහළු ගතිය පොඩ්ඩක් පුරුදු කරන්න කියලා. අනේ මේ මගෙන් කුණු අර බා ගන්න දෙන්න. ඉතින් ගුරුදාස අමරසිරි කියන අමරදාස අම්මල සීත කායිකෙක් ඈ මන්ද ලෝකන පාලුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ උඹටත් එක්කලයි මම පැල් කවිය කියන්නේ සංසාරේ දුක තමයි නැති දාට නිවන තමයි කියලා ඌ අර උලලේනත් එක්ක කවි කියන අපි භාවනා කරනකොට එන මේ පාළුවට අපි নানা ආකාර ස්තෝත්‍ර කිය කියාරක වණ කරනවා. එන තමයි මේ පාළුවට යනවා කියන එක නැත්නම් ආනපාන කෙලවර දකින්නයි කියන එක. උතන පාළුනේ කොහොමඩක්වත් දැකව නැති කෙනෙක් නැහැ. ඒක නැති කරන්නයි ඒගොල්ලෝ මේ ગાතා කියන්නේ. ඒක නැති කරගන්නයි ඔය මේ සෙත් කවි කියන්නේ. ඒක නැති කරගන්නයි මේ විනෝදාන්ත කරන්නේ. මොකද ඒ තරම්ම සත්‍යයට බයයි. ඒ තරම් සත්‍යයට ද්වේෂ කරනවා. ඒ තරම් සත්‍ය පතන්නේ නැහැ. භාවනා කරන්න යව සත්‍ය දකින්න කියලා තමයි කියන්නේ. ඉතින් මේ අර්ථය Taman බේර ගන්න ඕනේ බුදුහාමතුරු අත දෙන්නේ නැහැ මේකට. ඒ නිසා මේ පාළුව එනකොට මතක තියාගන්න පාළු බව තේරෙන්නේ කරදරයකට සාපේක්ෂව මිස කදාකත් පාළුව පාළු බව තේරුම් ගන්න බෑ. ඒක ඇවිල්ලා තැම්පත් වෙච්ච ගමන් අර ද්වේ මේ තණ්හාවේ අනිත් පැත්තේ තණ්හාව නැති වෙනවා. නැති වුණොට කම්මැලිකම, නීරසකම මොකක්ද යකෝ මේ කරන එක ඇති වැඩේ මොන එල්ලයක්ද තියෙන්නේ? කොයි මේකේ මොටිවේෂන් එකක් නැහැ. නිකමෙක් කියලා අර අර උත්තරම తত্ত্বය අපේම හිතකින් ඒ කෙලෙසෙන ගතිය ඒකට බේත් ඇත්තෙම නැහැ. ඒකට බේත් ඇත්තේ නැහැ. ඉතින් අපි මේ බුද්ධ ආගමේ নানা ආකාර පූජා විදි හදලා තියෙනවා. එහෙම ඉන්න කට්ටියට කර කර ඉන්න. නැත්නම් මේ පාළුව නොදන්න කෙනෙක් මං ජීවිතේට දැකලා නැහැ. ඒ කට්ටිය හදන්නේ පාළු ගතිය නැති කරන්න තමයි මේ පිංකම් හොයාගෙන තියෙන්නේ. කට්ටිය එකතු වෙලා ඉතින් ගෝසාවක් කරගෙන මොනවා හරි කරනවා. නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ගහපල්ලාපම් පෙස්සන් කියලා පෙසමක් හරි ගන්න. භාවනා කරන එකට කියන්න වෙනවා මේ මේ පාළුව තමයි තණ්හාවේ අනිත් පැත්ත. ඒ නිසාමට පුළුවන් ද මේක සද්ධාවෙන් සීලෙන් සතියෙන් එතෙන්ට යනකොට ඈස්තිලා යන්න. ආදාව මොකක්වත් නැහැ. නිසා ඔය තියෙන අත්දැකීම හරි මොකද දිගේ ඉදිරියට යන්න ඕනේ. යනකොට ගිය පාට වැඩි දැන් බලාපොරොත්තු යන්න පුළුවන් මොකද දන්න නිසා. යනකොට මතක තියාගන්න මේක নানা ආකාරයෙන් මේක මුවා කරන දේවල් එනවා. ඒක ඉන්නේ ප්‍රඥාව වශයෙන්. හැබැයි සැකේමයි වැඩ කරන්නේ. ප්‍රඥා මුඛයෙන් සැකේ වැඩ කරන මේක අපේ තියෙන ෂටගතිය. මේක තමයි අපේ තියෙන වංචනික ගතිය. මේක තමයි මායාවී ගතිය. ඉතින් මේ මායා ශතපුත්කලයන්ට හැම වෙලාවෙම ඥානයේ වශයෙන් සැකයක් ඉදිරියපත් වෙලා. ඒ සැකය ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා හිතනවා. මීමන්සා නෝන කියලා හිතනවා. නැත්නම් විතක්ක ਵਿਚාර ਵਿਚාරය කියලා හිතනවා. ඉතින් ආ පුළුවන් තරම් සැක ඇති කරගන්න. ඒකේ වෙන්නේ අර උපයාගත්ත විවේකේ නැති වෙනවා. ඒ වගේම මේ සැක කරන්නේ තණ්හාව නැති නිසායි කියන එක තේරුම් ගන්න. තණ්හාවේ අනිත් පැත්ත තමයි නීරසකම. ඉතින් අපි නීරසකම සැක උපදව ගන්න පාරක් කරගත්තාම එක උත්තරය තියෙන ධර්ම සාකච්ඡාව විතරයි. හැබැයි ඒ තමයි වටහා ගන්න ඕන. ප්‍රශ්න වලින් ඉවර කරන්න බෑ වටහා ගන්න ඕනේ. මේ ප්‍රශ්න කරන්නට එන urge එක. මේ ප්‍රශ්න කරන්නට එන ගැම්ම තෘෂ්ණාවෙන්ද මානෙද දික්කෙන් දෙන්නේ කියලා. ඒතකොට ටික කාලෙකින් අහන්න ඉස්සලා තමයි තේරෙනවා මේ විතක්ක විපහාරයට යනකොටම තේරෙනවා එතන යට තියෙනවා මොකද්ද ඕ කෙලේශයක් කියලා. හැබැයි ඒක මේ ඒක ලේසි පුද්ගලික කරගන්න එපා. මේ මනුස්ස හිතේ හැටි. ඒසයකට වෙහෙස ගන්නත් නරකයි. අර කියලා දෙන්න ඕනේ. පුළුවන් තරම් කියලා දෙන්න ඕනේ. දැන් තව කෙනෙක් නැතුව තමන්ම විසඳ ගන්න හදන්න. මේක ඉන්නේ කොහෙන්ද කියලා බැලුවහම අන්තිමට එහෙම තමයි බුදුහාමරොත් බුදු උනේ. ඒ නිසා ප්‍රශ්න කොටස් දෙකක් නෙමෙයි මම තුනකට දාලා උත්තර දුන්නේ. තුනම තියාගෙන ඉඳ මේ උපමාන විදියට ඉදිරියට භාවනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අවුරුදු <clears throat> කීපයකට කලින් මයික් එක ඔන් වෙලා නැහැ. ස්වාමීන් වහන්සේ අවුරුදු කීපයකට කලින් මම භාවනාවට සටහනකට සහභාගී වුණා. ඒකෙදී සමාධිය හොඳට අවත්තා ගන්න හැකි වුණා. ඒ ස්වාමීන් වහන්සේ කියපු විදිහට සමාධිය ටික වෙලාවක් ඉඳලා අදිෂ්ඨාන කරලා පළවෙනි ධානයට පළවෙනි ධානයේ ටික වෙලාවක් ඉඳලා දෙවෙනි ධානය අදිෂ්ඨාන කරලා මේ විදිහට හතරවෙනි ධානයට යනකම් යන්න කියලා දුන්න. එහෙම අදිෂ්ඨාන කරලා යන්න පුළුවන් කියලා කිව්වා. ඒ කාලේ හොඳට සමාධිය තිබුණා සවනාංශ හතරවෙනි ධානයක් කොතනද වුණත් ඉඳගෙන අදිෂ්ඨාන කරනකොටම හතරවෙනි ධානය කියන තැනකට යන ගතියක් තිබුණා. ඊට පස්සේ කාලෙකදී තව වෙන ස්වාමීන් වහන්සේලාගෙන් එහෙම බණහන වෙලාවට සමාධිය කියන එක ලේසියෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙන බවත් එහෙම අදිෂ්ඨානයෙන් යන්න බැරි බවත් එහෙම කියලා තිබුණා. ඊට පස්සේ භාවනා කරගෙන යනකොට මම සමාධියට යනකොට එක මතක් වෙනවා يعني මේක සමාධියද මොකද්ද කියන එක පස්සේ කාලෙකදී ඉතින් ස්වාමිනාංශ දැන් මේ හරිම අපහසුයි සිත එක එක සංසුන් කරගන්න ඒ දවස්වල ඉඳ ගන්න භාවනා කරන් ඉඳ ගන්නවා කියන මොහොතේම දෙවෙනි හුස්ම රැල්ලෙම සමතේටපත් වෙනවා. දැන් ඒ අසංසුන්තාවයට හේතුව මොකද්ද කියලා දැනගන්න මේකට උත්තරේ මම දන්නේ මට පැත්තෙන් මගේ පැත්තෙන් මරන්න මම බලන්නේ එදා හතරවෙනි ධ්‍යානෙට ගියයි කියලා කිය වෙලාවේදී ක්‍රමයෙන් තමන් එතෙන්ට යන්නේ එතකොට සතිය තිබුණයි කියලා හිතනවා තමයි සතිමත් කියන එක දන්නවද ඒ වෙලාවේ? එහෙම ශක්තිමත් ශක්තිමත් කියන එකද? සතිය සතිය තියෙනවා. සිහිය තියෙනවා සම්මා. ඊට පස්සේ ආය දසක් වෙනවා. ඒ භාවනා කරගෙන යනකොට කවුරු හරි කියනවා ඔය ඔය හිතන තරම් ධානය වලට යන්න ලේසි නෑ. ඕක ධානයක් නෙවෙයි කො බොරුවක් වෙන්න ඇති කියලා. ඒතරත් Taman ඒක අහනකොටත් Taman සතිය තියෙනවනේ. එහෙම. නැත්නම් අපිට මේ වෙලාවේ අපේ උත්තර කියන්න බෑනේ. ඊට පස්සේ ආය වාඩි වුණාට පස්සේ තමන්ම සැක කරන්න පටන් අර ගන්නවනේ. එහෙම. ඒක සතිය තියෙනවනේ. මම ඉසල මම මේ තියනවා කිව්වොත් තියනවා නෑ කිව්වොත් නෑ. ඒතකොට සතිය තියෙන දැන් කතා කරනවා. දැන් මට ඉඳගත්ත පස්සේ භාවනා හරියන්නේ නෑ කියලා. ඒ සතිය තියනානේ. ඒක සතිය පැත්තෙන් බැලුවොත් පිරිහීමක්ද වෙලා තියෙන්නේ, දියුණුවක්ද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එළඹ සිටීමට මේ මොන දෙයක් වුණත් හිතට නෙවෙන්නේ. මේක තියෙනවා කියලා වෙලා කුදම්මනවා ඊට පස්සේ නැතුණේ කියලා පශ්චාත්තාප වෙනවා ආයෙසරක් ඒ නිසා නොකර නිකන් අතහරිනවා නමුත් දැන් හිතේ ගැටීම නිසා ඇත්තටම මම භාවනා කරන කෙනුත් ටික කාලයක් නොකර හිටියා. ඒ භාවනා කරනවා කියන එක වෙනුවට මම කියනවා සතිමත් වීම කියන එකෙන් නොකර ඉන්න පුළුවන්කමක් තියෙනවා කියලා. මොකද සයන්හන්ස එතන මට ගැටීමක් එනවා. සමතේටපත් වෙනකොට මම කොතනද ඉන්නේ සමාධිය ගැන කතා කරොත් ගැටුමක් එනවා. වෙන්න පුළුවන්. නමුත් මේ සමාධියකට යනකොට ගැටුමක් එන බව දැනන දැනුම සතිය නම් ඒ සතිය පාවිච්චි නොකර ඉන්න බෑනේ අපිට දැන්. ඉතින් අපි කතා කරන්නේ මේ සතිය මත පදනම් කරගනේ. ඒ අනුව වනකොට Taman ගැන මේ වෙච්ච සිද්ධිය නිසා වැඩිපුර අවබෝධයක් ඇති වුණා කියලා හිතනවාද නැත්නම් ශේධී නසා ගන්න ඕනේ මිදල වැඩක් නැහැ කියලා පශ්චාත්තාපයද තියෙන්නේ. එහෙම එකක් නැහැ සාවිනාංශ මොකද හිතේ විසිරුණු ගතියක් තමයි මං හිතන්නේ දැන් මෙහෙම. කමන්නේ හිතේ විසිරු තියෙන බව දන්නේ කොහොඳද නොදන්නවට වැඩිය. දන්නේ කොහොමද? එච්චරනේ. දන්නේ මේ චිත්තනපසන භාවනාවට යන්න විකිත්තං ආචිත්තං විකිත්තං ආචිත්තං සබදානාති සංකිත්තං ආචිත්තං සංකිත්තං ආචිත්තං සබදාන දෙකම එකයි. හිත තැම්පත් වුණාද නම් තැම්පත් වෙන බව දාන විසුණුනා විසුණුනා බව දාන දෙකම දැනීමට හේතු වෙන සතිය තියෙනවා රාගය තිබුණයි කිව්වත් එකයි, ද්වේෂය තිබුණත් කිව්වයි, මෝහය තිබුණත් එකයි, විරාගය තිබුණත් එකයි, අද්වේෂය අමෝහය තිබුණත් මේ තියෙන දේ දැන් දන්නවා කියන එකට මේක තමයි එකම ක්‍රමය. නැවතන එක මම දකින්න මම විශ්චේන කරන එක තමයි භාවනා සමාධිය පදනම් කරලා ගිහිල්ලා තියෙන්නේ. මේ නිසා මම පටන් ගත්ත දාසම අධිෂ්ඨාන ගත්ත කිසිසේත්ම භාවනා සමාධියට පදනම් කරන්න යන්න එපා. වැරදි නිසා නෙවෙයි. ඊට වඩා කෙටි ක්‍රමයේ සතිය පදනම් කරන්න. එද සමාධිය ඇති බව නැති බව. මම දැන් සැක මොසු බව සැක නැති බව මේ තීරම හිතේ කොලම් මිසක හිතට මොකුත් වෙලා නැහැ නේ. ඉතින් මූලික ස්ථාවර වෙන සහානියක් වෙලා තියෙනවා කියලා හිතනවා. නෑ කරන්න බෑ ඒක අපිට අයිතියක් නෑ ඒකට සානස එහෙම අදිෂ්ඨාණයෙන් හරි එහෙම එහෙම මේ මේ විදියට අපි ගිහි ගිහි ඉඳගෙන එහෙම සමාධියට යාමේ අපහසුාවක් එහෙම හතරවෙනි ධානයට හරි කතා කරන්නේ නෑ සමාධිය ගැන මම අහන්නේ සතිය ගැන විතරයි දැන් අපි ලංකාවේ පැත්තෙන් කතා කරනකොට විතර ප්‍රශ්න වැඩි වෙනකොට මිනිහා කරන්නේ හොඳ අරක්කු ටිකක් බොනවා බීලෝ සූස්ටි ඉන්නවා ඒකයි ඕකේ ඇති මොකද්ද වෙනස? අරකට ගාණක් යනවා ඒක ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඔය මත් වෙනවා බණ්ඩේ පමාදේ කියන දෙකම බුදුරජාණන් එක වචනෙට දාලා තිනවා. මජ්ජ පමාදට්ඨාන වේරමණ. ඔයකත් මදයක් මේකත් මදයක්. ඒක නිසා අපිට සතියට අල්ලලා දෙන්න පුළුවන් නම් හිත ගිය තන ආදරජ මාලිකාවතදී ඒක තමයි ප්‍රභා කරන්නේ තමන්ට බෝම්බේ තියාන පුපුරන්න මිනිස්සයා බ්‍රේන් වොෂ් කරේ. මේක බොහොම සුළු දෙයක්. ඒක කෙරුවට පස්සේ බොහොම උපුපා ගන්න එක ලොකු වීරත්වයක්. අපිට නම් පේනවා. ඉතින් එහෙනම් අර වෙබ්සයිට් එක කරන එක කියන ඒ අනුන්ට ගන්න නැද්දෝ තියාගන්කෝ. දැන් බොබ්බ පොපරණ කට්ටියට පුරුදු කරන කාට ඌ බොහොම දක්ෂයි මිනිහෙකුට කියලා දෙන්න. නම ඌ කවදාවත් තියාගන්නේ ඌ අනුන්ට කියලා තියෙනදී කියලා දෙනවා විතරයි. ඌ දන්නවා පොයින්ට් එක. ඒ වගේ මේකේ ඉන්න ඕන තරම් මම කියනකොට සූස්තිය කියන වචනේ මම පාවිච්චි කරන්නේ. එක එක જાති සූස්ති තියෙනවා. කොයි එක සූස්තිය එක එක්කත් නැහැ මේ ලෝකේ සූස්තියක් නැති කෙනෙක්. හැම කෙනාම ඉන්නේ Tamange හීනේ. ඒකයි නන්දවාණි කියන්නේ ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. මොකෝ මට මොකෝ ඉදින්ද ගපා. අපිට බෑ මේව කතා කරන්න අවස්ථාවක් හම්බ දෙක තමයි අපිට බුද්ධ සාසනයට අපිට ලොකුම සාන්තිය අරූ කතා කරන මු අහගෙන ඉන්නවා. අපි මේ කන රිදිනවට අහනව නෙවෙයිනේ. අපි කියන හැඟීමෙන් කතා කරන්නේ. ඒතකොට හෙලි මේක හෙලි කරනකොට කාටවත් තේරෙයි කී දෙනෙක් මේ ලනුව කාලා තියෙනවද කියලා. එක එක්කත් කියන්නේ මේ ධර්මරාජ කොලෙජ් එකේ එක්සිබිෂන් එකක් තිබ්බා. අද පහත් දහවන පස්සේ ඒකේ උපදුම සතා පෙන්නනවා. හැම එකම සත පහත් දාලා බලලා වින් බලාගෙන යනවා. කාටවත් කියන්නේ නැහැ. ඊගා එකක් අත දාන සත පහත් දාන. බලන්නේ නැතුව යනවා. බලනකොට කණ්ණාඩියක් තියෙනවා. ඔකෙම මූණ පේනවා. එච්චරයි පේන්නේ. අර කීයද එක දාන්න සල්ලි දාන්න එපා. ඌකේ උඹ සල්ලි දාලා බලපන්. උඹ බලලා යනවා. මට බලන්න දෙන්නේ නැත්නම් උඹේ දෙවෙනි සල්ලි මගේ සල්ලි ඕන මන් දානවා මන් බලනවා. ආ. බුදුම දතා පේන බුත් කරව. සූස්තිය විතරයි ලෝකේ තියෙන්නේ. මේක හොඳටම දන්න මිනිහ තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යය. ඕනම කුණු හරි පැවිකුණන්න පුළුවන් ඇඩ්වර්ටයිස් කරලා. එක දවසට 20 සැරයක් ඇහෙන්න සලස්වන්න කියලා තියෙනවා. ඕනම තමයි මම මැරෙන්න ඕනේ මම මැරෙන්න ඕනේ මම මැරෙන්න ඕනේ 20 සැරයක් කියාගන්න මරණය කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒ ඒකට ජනමාධ්‍යද හැදිලා ඉවරයි. මේක පුත්‍රජානන්සේ ඉන්න කාලෙත් ඕක තිබුණා. මේ කාලෙත් ඒ නිසා පුත්‍රජානන්සේ භූතම් භූතතෝ පස්සත. ඇති දේ ඇති හැටියට බලපන්. මේ හිතාගෙන බලන්න ගත්තොත් ඕන දෙයක් පෙන්වන්න පුළුවන්. මම හරියට ගැඹුරින් අධ්‍යයනය කරත් මට හම්බුණා ඔය බෝනගින් ක්‍රිස්තියන් වල කොහොමද මේ මිනිස්සු හරවන්නේ කියලා. ඒගොල්ලෝ දැනුමක් දෙනවා මේ ලෝකේ පේන දේවල් වලට අමතරව গুপ্ত දේවල් තියෙනවා කියලා. මේ গুপ্ত දේවල් පිටත කතාවක් කරපුවම গুপ্ত දේවල් වලට කැමති කෙනා ඒ කතාව ප්‍රිය කරනවා. විද්‍යාවකල හිතන ගා මොන පිස්සුවක්ද මේ গুপ্ত දේවල් කියලා දාලා යනවා. ඒගොල්ලෝ යන කට්ටිය ගැන කතා කරන්නේ. ඒගොල්ලෝ අර මේකට කැමති වෙච්ච කට්ටිය අරගෙන ඌට ඒ උලංග කොහොමඩක්වත් තියෙනවා গুপ্ত දේවල්ට කැමති ගැතිය පොඩ්ඩක් ටියුන් කරලා ගන්න. ඇරෙන කියනවා පේනවනේ දෙයයන් ආශි අපිටවත් ඔච්චර හොඳට පේනවා ඔයාට තමයි පේන්නේ. පැහැදිලිවම මට ආකර්ෂණයක් තියෙනවා. අපි මේක බහුජන හිතහය පිණිස බහුජන සුඛායස පටංගම කියලා අර මනසගේ සබ්බදරීමේ හුරලා අර තියෙන උගේ ළඟ තියෙන දුර්ලකම මතු කරලා දෙනවා. ඒක හොඳට පේනවා සංඥා විපල්ලාසව ගැන බුද්ධ ඥානසේ කතා කරනකොට විපස්සනා උපක්ලේශ 10ක් තියෙනවා සංඥාව සම්බන්ධව. ඒ ටික කියවනකොට හිතෙනවා අපි මොන්න තරම් කාලද ඉන්නේ කියලා. මොන තරම් ඇඳලාද ඉන්නේ කියලා. අපිට කොච්චර අහිංසක වෙන්න වෙයිද සත්‍ය දකින්න. ඒ සඳහා අපිට කියන්න තියෙන සත්‍යයේ තියා මොනවද දැක්කත් අහිංසක නම් වෙන්නේ නැහැ. එච්චරයි කියන්නේ. අපිට ඕනේ අපේ මතේ. අපේ හරි වැරදි ටික. අපේ පෞරුෂත්වයේ රකින්න අපි ඕනේ තරම් නගලනවා. ඒ නිසා කියලා තියෙන අපි අහිංසක වෙච්ච ගමන් අපි නැවත යනවා අපේ පාරාදීසයට. පඬිතයා වෙච්ච ගමන් පැහෙන්න ගිය ගමන් අපි ආයේ පාරාදීසයෙන් අයින් වෙනවා. ඒ නිසා අර වැඩෙත් තියාගන්න. කවුරක්වත් එපයි කියන්න එපා. අදිෂ්ඨාන කරලා ගන්න පුළුවන් අදාළ පිනාවට පස්සේ. ඒ බුදුන් පඬිස්සංශ කියනවා අදිෂ්ඨානය විස්තර කරනකොට අපි කිය මෙතෙන් දෙනවා විශාල ගහලා හිතා ගන්නකෝ. දැන් ওই ගහ කපන්න ඕන. ගහ කපනකොට මේ ගේ පැත්තට වැටුනොත් විශාල හානියක් නෙවෙන්නේ. නිසා ගහට කපන්න ඉස්සර වෙලා ගොඩ වෙලා උඩම දන හයිය දනට කණුවක් දාලා ඒක ලණුවක් දාලා එහා පැත්තට බඳිනවා. ගස් කපන්න ලණුව දානවා කියන එක මම හිතන්නේ කවුරුත් දන්නවා කියලා. දාලා ඇද්දට එන්නේ නැහැ. අදිෂ්ඨාන කරපමණින් එනේද ගහ කපන්න ඕනේ. ගහ කපල කපල ගහ කතා කරනවා කියන එක අහලා තියෙනවා. දන්නවට ගහ කතා හීර අඬන වෙලාවට එනවා. කපල කපල කපල කපල අලුව කැපුණට පස්සේ චරචර ගන්න තැන ඒතකොට කියන ගහ කතා. එතකොට කැපිල්ල නැත කරන්න. කඹෙන් ගන්න ඕනේ. ඒකට තමන්ගේ පැත්තට ගහ ගන්න පුළුවන්. කැපිල්ල කට්ටේ මදි නම් කඹෙන් ගන්න ගිහිල්ලා හොන්දට ඇදලා තියලායි කඹේ කැඩුනොත් මොකද වෙන්නේ? හරියටම ගේ පැත්තට එන්නේ. හරියටම Tamanට එපා කරපු තැනට යන්නේ. ඒ නිසා අදාළ පින තියෙන්න ඕනේ. ඒ පිනේ අඬන තැනට යනකම් වැඩ කරන්න. කීර කතා කරනකම් වැඩ කරන්න. ඊට පස්සේ කියන්නේ ආය කපන්නත් එපා. කැපුවට පස්සේ ලනුවට අහන්නේ නැහැ. ඒක තේරෙනවද මන් දන්නේ නැහැ. ඕනකට වැඩි කැපුවක් ගහ උලකට වැටෙනවා. ඒ ගහ ගානට කවෙන් කඩන්න පුළුවන් තරම්ව කපලා මේ හතර වතනේ කතනින්න කපන මනුස්සයර කියනවා කහපන් කීරටම ගහපන් ඒකල බලපං අපි ඔල්ලනකොට කිරිකිරි ගන්නවා. එහෙනම් කපිල නැත කරපන්. කඹේට ගන්න. අන්නේ එතකොට කඹේට එන එක අදිෂ්ඨානය. හැබැයි එතකොට ගහ කපලා. අපි කපන්නේ නැතුව අදිෂ්ඨාන කරාට අදිෂ්ඨානේ නරකයක් නෙමෙයි. අදිෂ්ඨාන කළ යුතු පසුවිම නැහැ. හේතු සම්පatti නැතුව වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මගේ අවංක ඉල්ලීම යටහත් පහත් ඉල්ලීම මේ අධ්‍යාත්මික ජීවිතයේ සතිය පැත්තෙන් බලන්න. සමාජ පැත්තෙන් බලන එක විනි නරක නැහැ. ඒක හොඳයි. පොඩ්ඩකට පැත්තක තියලා මේ වෙන ඕනේ සංගතියක්. හරි වැරදි ඔක්කොම සතියට තේරෙනවා නම් අහක ගිහිල්ලා නැහෙනේ. අහක ගිහිල්ලා නැත්තම් මොකද වෙන්නේ? අර මොඩකම ආයෙ කරන්නේ නැහැ දැන්. ආයෙ කෙරුවොත් මේ දැනුම අහක ගිහිල්ලා. නිසා සතියෙන් බලන්න මම මේ වාඩි වෙලා ඉන්නේ සමාධිය ගන්නද? එනත ඇත්ත ඇති හැටි දැක් ගන්නද කියලා ගත්තොත් ඇත්ත ඇති හැටි දැනගැනීමේ මට්ටම් පාඩුවක් කරලා තියෙන බව පේන්නේ නැහැ. හැබැයි මේ සාසනයේ සමාධියට තියෙන කෑදරකම තියෙනවා හොඳටම බැට කාලා හොඳටම දුක් මේ කැලල් සහිත බවක් පේන්න තියෙනවා. හැබැයි ඒකත් ස්ථිර හානියක් නෙවෙයි. ඒක භාවනා කරන භාවනා කරනකොට මට දැන් හිත වික්ෂිප්ත වෙලා තියෙනවා හොඳයි. වික්ෂිප්ත නැති වෙලා වික්ෂිප්ත වෙලා තියෙනවා කියලා නෙවෙයි. ඒ කියන්නේ වික්ෂිප්ත වෙලා වික්ෂිප්ත වෙලා තියෙන බව දන්නවනම් බුදුහාමුදුරුවෝ කිව්වා වගේ. ඊට පස්සේ සංකීර්ණ වෙලාවකට ඒක. හිත ඇකිල්ලා නින්දට වැටෙන වෙලාවක්. ඒකත් හොඳ නැහැ. දෙක නැතුව සංකීර්ත විකීර්ත නැතුව සමාධි වෙන වෙලාවක් මේ තුනම සමසම වෙනකම් භාවනා කරන්න. තේරෙනවද මේ කියන දෙමලේ? මට නම් සැකයි. <laughs> එමෙතිදී ත්‍රිචිට අපේකගෙන අපි බොහොම සාදර වෙනවා. ඊට පස්සේ මම දෙන්නේ අරකට රැඩිකල් උත්තරයක් අරක එපයි කියන්නේ නැත්නම් ගණින් කියන්නේ නැත්නම් වෙනත් පැත්තකින් දාලා බලන්න ඩී රූට් කරලා දාලා බලන්න සතිය හරහා ඒක වහන්න දැන් මම මේ පශ්චාත්තාප හිතක් තියෙනවා නැත්නම් වික්ෂිප්ත හිතක් තියෙනවා වික්ෂිප්ත හිත වික්ෂිප්ත කරතෙන් දැන ගැනීම පශ්චාත්තාපයක්ද සතු සද්ද කියලා බලන්න වික්ෂිප්ත හිත වික්ෂිප්ත වශයෙන් හිත වශයෙන් දැන ගැනීම කියන සතිය පශ්චාත්තාපයක්ද සතුටක්ද කියලා බලන්න ඒ සතුට වෙන්නේ නැතුව පශ්චාත්තාප වෙන දේ ඇති හැටි එයිසා ඒ ස්වාමීන් වහන්සේක මතේ උරු කරන්න යන්නත් එපා ඒක අපිට අවශ්‍ය නැහැ ඒක අපිට පස්සට කරත හැකියි ඒකට ඉඩ තියෙනවා. දැන් කරන්න තියෙන්නේ මේ හිතට මේ අර අත්දැකීම් ටික ඔක්කොටම අලුත් අර්ථකථනයක් දෙනවා සතිය හරහා. නැද මට නම් ඒක ඒ ඒ ඔය මේ මේ විස්තර කරන ක්‍රමේ මගේ ජීවිතේ පුරාම ස්ථිර වෙච්ච එකක්. මගේ ජීවිතේ අනන්තවත් මට හම්බෙලා තියෙන. හැබැයි මට මොනවද කියන්නේ? පාපොච්චාරණය කරනවා මොහොතකටවත් මගේ ජීවිතේ සමාධිය කියන එකට හිතිලවත් ආදරේ හිතිලා නැහැ නේ මට. කෙල්ලෝ ගැනත් ආදරයක් හිතිලා නැහැ. සමාධිය ගැනත් නැහැ. ඔය දෙක එකමද මන් දන්නේ. කවදාවත් ඇවිල්ලා නැහැ. සමාධියට නම් සානහස ඇලිලා පැය ගණන් ඉන්න පුළුවන් මට්ටමක් තිබුණා සානහස. මට නම් ඒක තාම වුණත් කවුරු හරි එහෙම ඉන්න පුළුවන් නම් මං කෑන හොඳට කුඩු ගහලා. හොඳට බීලා. සූස්ටි. ඒක මහ ලොකු දෙයක් ඇයි. කුඩු ගහ ඔය ගංජායම ගැහුවට පස්සේ ඔය ඔය ඉන්නේ නිකන් ගල් බහුණා වගේ ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක නම් ඕනේ කරන්නේ බොහොම ලේසි කිමිකල්ස් වලින් කරන්න. මං කියන්නේ කිමිකල්ස් වලින් කරන්නේ කොහොඳයි කියලා. ඒක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන ඒකක් තියෙනවා හිතේ. ඒක හානි වෙලා නෙවෙයි දැන් ඔය කතා කරන්නේ. අපේ හිතේ මේ දෘෂ්ටි කෝණය වෙනස් වෙලා. සතියේට ඒක ප්‍රශ්නයක් නැහැ. මම මට හරීම පුදුමයි මේ සමාධිය ගැන කවුරුහරි කතා කරනකොට මට හිරිගඩු පිපෙනවා එක. කරප්පන් වෙනවා. ඇවිල්ලාම නැහැ. මට ඇවිල්ලම නැහැ මේ මේක තිබිය යුත්තක් කියලා. අත්‍යවශ්‍ය දෙයක් අධ්‍යාපන ජීවිත අධ්‍යාත්මික ජීවිතේ මම නැහැ කියන්නේ ඒක. මට ඒක පිළිබඳ කිසිම ප්‍රේමයක් කිසිම ආදරයක් මොකක් හරි මම මීටරේක අප්සෙට් නැහැ. ඒකත් ඇලීමක් වෙනවා සානංශ. මම මට මට තියෙන ඇලීමේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඒකත් හොඳ නැහැ. දැන් අපි විනාඩි 20ක් අතර වැඩිපුර අරගෙන තියෙනවා. ඒ නිසා අපි වෙලා ගන්න මෙතනilla සක්මනට. එතකොට අපිට විනාඩි 40ක විතර කාලයක් තියෙනවා. සක්මන් භාවනාවට අපි හතරට නැවත රැස් වෙනවා. පරියංක භාවනාව සඳහා සාමූහික භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.